තෙරුවන් සරණයි සියලු දෙනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි පසුගිය සතියේ කතා බහ කළේ නෛෂ්කාම්‍ය පාරමිතාව පිළිබඳව අපි එහිදී විශේෂයෙන් සිහිපත් කළා නෛෂ්කාම්‍ය පාරමිතාව කියන්නේ කුමක්ද එහි තිබිය යුතු ගති ලක්ෂණ මොනවද කියන බව ආදීනව දකිමින් කාමයෙන් සහ භවයෙන් නික්මීම සඳහා සිත් ඉපදවීම බයිස්කාම්‍ය පාරමිතාව හැටියට. ප්‍රකාම තණ්හා භව තණ්හා කියන දෙක දුරු කරන්නට ප්‍රයත්නක වෙනවා. දුරු කිරීම සඳහා මනස පුහුණු කරනවා. කුමක් සඳහා කුමක් නිසාද මේ විදිහට දුරු කරන්නේ ආදීනව දකිමින්. එතනදී අපි සිහිපත් කළා ආදීනවය ප්‍රකට ආදීනවය සහ අප්‍රකට ආදීනවය කියලා දෙආකාරයකින් ආදීනවය කියලා කියන්නේ දුක්ඛ පක්ෂය මේ සංස්කාර ධර්මයන්ගේ ඇති දුක්ඛ ලක්ෂණ. එතකොට මේ දුක්ඛ ලක්ෂණ අපට ප්‍රකට වෙන ඒවා කාය පීඩා, චිත්ත පීඩා වශයෙන් කාටත් ප්‍රකට කොටසක් පවතිනවා. ඒ වගේම සංකත විපරිණාම පීලන සන්තාප වශයෙන් ආරයන් වහන්සේලා විසින් දුක හඳුනා ගන්නා අප්‍රකට ස්වභාවයක් පවතිනවා. ඉතින් අන්න ඒ ස්වභාවයේ දකිමින් තමයි මේ සංස්කාර ධර්මයන් දුරු කිරීමට ක්‍රියා කළ යුත්තේ. එහෙම කරනකොට තමයි ඒක නිර්වාණ අවබෝධය සඳහා උපනිශ්‍රේ වෙන්නේ. එතනදී අපි දීර්ඝ වශයෙන් පැහැදිලි කරගත්තා මේ නෛෂ්කාම්ම්‍ය පාරමිතාව ඍජුවම නිවන සඳහා උපකාර වෙන පාරමිතා ධර්මයක්, ගුණ ධර්මයක්. නමුත් අපේ විශේෂයෙන් නිවන කියන්නේ කුමක්ද කියලා පැහැදිලිව අර්ථ විග්‍රහ කරගත්තොත් පමණයි ඒ නෛෂ්කාම්ම්‍ය අර්ථවත්ව අපට सिद्ध කරන්න පුළුවන් කියන බව. එහිදී අපි සිහිපත් කළා සුඛය වේදිත සුඛ අවේදිත සුඛ කියලා දෙආකාරයි වේදිත සුඛ කියලා කියන්නේ ඉන්ද්‍රයන්ගෙන් මනසින් වේදනා ලක්ෂණයෙන් විඳිය හැකි ධර්ම අවේදිත සුඛය කියලා කියන්නේ එහෙම විඳින්නට දෙයක් නැති බව නමුත් එහෙමනම් එතන සුඛය කියන්නේ කුමක් නිසාද දුක්ඛය නැති නිසාය සුඛය හැටියට හඳුන්වන්නේ. ඉතින් අන්න ඒ විදිහට ක්ලේශ ප්‍රහාණය තුලින් ඒ වගේම පංචස්කන්ධ නිරෝධය. එතකොට නිවන දෙආකාරයි. ක්ලේශ ධර්ම නැවත නූපදන ආකාරයෙන් පරිණිරවාණයටපත් වීම, ඒ කියන්නේ කෙලෙස් පරිණිරවාණය සහ ස්කන්ධ පරිණිරවාණය. පරිණිරවාණය කිව්වේ යලි නොහට ගන්න ආකාරයෙන් ප්‍රහාණය කිරීම. එතකොට කෙලස් ප්‍රහාණය කිරීම සිද්ධ කළාම ස්කන්ධ පරිණිරවාණය සඳහා අමුතුවෙන් යමක් කළ යුතු වෙන්නේ නැහැ. ක්ලේශ පරිණිරවාණයමයි ස්කන්ධ පරිණිරවාණයට උපකාර වෙන්නේ. එනිසා අපි නිවන් දකින්නවා කියලා අපිට කරන්න තියෙන්නේ කෙලස් ධර්ම මතු නූපදන ආකාරයෙන් ප්‍රහාණය කිරීමයි. යන්නේ කාර්මය හරියට වටහා ගත්තොත් තමයි අපිට මේ නෛෂ්කාම්‍ය පාරමිතාව හරියට පුහුණු කරන්න පුළුවන්. තමන් අකමැති දේවල්, පීඩා ඇති කරන දේවල්, වෙහෙස කර දේවල් ඉවත් කිරීම සතාසිල් පවා පවා කරනවා. අපි විශේෂයෙන් කෙලස් ප්‍රහාණය කිරීම සඳහා කළ යුත්තේ කාමයන් සහ භවයෙන් කාමයේ පිළිබඳ තියෙන ඇල්ම, භවයේ පිළිබඳ තියෙන ඇල්ම දුරු කිරීමයි. ඒක කරන්නට නම් ඒවා පිළිබඳව තියෙන තෘෂ්ණාව දුරු කළ යුතුයි. තෘෂ්ණාව දුරු කරන්නම් ඒ සම්බන්ධව තියෙන අවිද්‍යාව දුරු කළ යුතුයි. අවිද්‍යාව දුරු කරන්නම් ප්‍රඥාව අවදි කළ යුතුයි. ඒ නිසා නෛෂ්කාම්‍ය පාරමිතාව සම්පාදනය කළ හැක්කේ ප්‍රඥාව දියුණු කරගන්නා ප්‍රමාණයටයි මේ සංස්කාර ධර්මයන්හි ප්‍රකෘති ලක්ෂණ ගැඹුරින් විදර්ශනා කරන කෙනෙකුට තමයි නෛෂ්කාම්ම්‍ය පාරමිතාව මනවින් සම්පාදනය කරන්න පුළුවන් වෙන්නේ කියන බව අපි හිදී කතා බහ කළා. ඒ වගේම ක්ලේශයන් දෙආකාරයි වස්තුකාම ක්ලේශකාම කියලා නැත්නම් කාමය දෙආකාරයි. දැන් මෙතන අපි නෛෂ්කාම්ම්‍ය කියනකොට කාමයන් දුරු කිරීමයි කතා කරන්නේ. ඒතර කාමයේ දෙආකාරයි වස්තුකාම ක්ලේශකාම කියලා. ඒන් වස්තුන් අතහැරීමත් ක්ලේශයන් අතහැරීමත් දෙකම මෙහිදී අපේක්ෂා කරනවා. නමුත් මේ වස්තුන් අතහැරීම පමණකින් අපි නවතිනවා නම් ඒක සැබෑ නෛෂ්කාම්‍ය වෙන්නේ නැහැ. වස්තුන් අතහැරීම අපට උදව් වෙන්නේ ක්ලේශයන් ප්‍රහාණය කිරීම සඳහා නම් ඒක මේ ප්‍රතිපදාවේම කොටසක් වෙනවා. එහෙම නැතුව අපි වස්තු, පුද්ගලය, ද්‍රව්‍ය, ආයතන, සිදුවීම්, අවස්ථා පමණක් අතහරිමින් මගහරිමින් අපි දැන් අත්හැරීම පුරුදු කරනවා, අපි නෛෂ්කාම්‍ය පුරුදු කරනවා කියලා හිතාගෙන හිටියට ක්ලේශය දුරු වෙන්නේ නැතිනම් එතන සැබෑ නෛෂ්කාම්‍යයක් සිද්ධ වෙන්නේ නැහැ. ක්ලේශය දුරු කිරීමට උපකාරයක් හැටියට අර වස්තුන්ගෙන් බැහැර වෙනවා එය නෛෂ්කාම්‍ය සඳහා උපකාර වෙන ප්‍රාථමික පියවරක් වෙනවයි කියන මෙන්න මේ කාරණා ටික තමයි අපි දීර්ඝ වශයෙන් පසුගිය සතියේදී කතා බහ කළේ. එතකොට අද ඒ සඳහාම අපි තව දිගුවක් හැටියට ඒ පිළිබඳවම කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ මේ නෛෂ්කාම්‍ය පිළිබඳව දැනගත යුතු තවත් කරුණු පිළිබඳව විශේෂයෙන්ම නෛෂ්කාම්‍ය පාරමිතාවේදී එය පුහුණු කිරීමේ ප්‍රතිපදාවක් හැටියට සීල සමාදානය ඒ කියන්නේ ගිහියාගේ නিত্য සීලය වන පංච සීලය ආරක්ෂා කිරීමේ පටන් අනුක්‍රමයෙන් අෂ්ටාංග සීල, දස නවාංග උපෝසත සීල, දස සීල, සාමණේර සීල, උපසම්පදා සීල ආදී වශයෙන් අනුක්‍රමයෙන් මේ සිල් රැකීම. එතකොට ගිහියෙක් හැටියට සිල් රැකීම වගේම පැවිද්දෙක් හැටියට පැවිදි භූමියටපත් වෙලා සිල් රැකීම විශේෂයෙන්ම නෛෂ්කාම්ම්‍ය පාරමිතාවට උපකාර වෙන ප්‍රතිපත්ති ක්‍රමයේ හැටියට දක්වලා තියෙනවා. එතනදී පංචශීලය කොහොමද කාමයන්ගෙන් මිදෙන්නට උදව් වෙන්නේ? ප්‍රාණඝාත, අදත්තා දාන, මුසාවාද, මද්යපාන ආදී විශේෂ උපකාර වෙනවා. ප්‍රධාන වශයෙන්ම කාම මිත්‍යාචාරයෙන් වැළකීම කියන කාරණය මේ නෛෂ්කාම්‍ය සඳහා ප්‍රබල සහදායකත්වයක් ඇති ශික්ෂාවක් වෙනවා. ඒ මොකද කාම මිත්‍යාචාරයෙන් වළකිනවා කියලා කියනකොට ඒ ගිහියාට කම්සප්ප විඳීමේ තහනමක් නැහැ. ඒ ගිහියාට කාමයන් ආස්වාදනය කරන්නට අවස්ථාව තියෙනවා පංචශීලයේ රැක්කයි කියලා එතන බාධකයක් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒ කාමයන් ඇසුරු කළ හැක්කේ යම්කිසි සීමා සහිත ඉමක. මොකද්ද සීමා සහිතේම කාම මිත්‍යාචාරයට පැමිණෙන්නේ නැතිව ලෝක ධර්මයට අනුකූලව තමන්ට කාමසේවනයේ යෙදෙන්නට ඉඩකඩ තියෙනවා. එතකොට ඒක ශික්ෂාපදයේ විස්තර කරනකොට පැහැදිලි කරන්නේ තමන්ට කියලා වෙන් කරගත්තු ස්ත්‍රියක් පුරුෂයෙක් සමග කාමසප්ප විඳීම. එතකොට ඒක නීත්‍යානුකූලව පොතක අස්සම් කරලා රජයේ සම්මත විදිහට ලියාපදිංචි කළත් නොකළත් ඕනෝන් දෙදෙනා අපි ඉදිරියට එකට ජීවත් වෙනවා. පවුලක් හැටියට ජීවත් වෙනවා කියලා සම්මත කරගත්තු තැන ඉඳලා ඒ ඒ අය ඒ අය ඕනෝන් පිළිබඳ අපේක්ෂාවෙන් කටයුතු කරන්න. එතකොට දැන් මේ කාමය කියන එකේදී එහෙම නැත්නම් ස්ත්‍රිය පුරුෂයාට ඇලුම් කිරීම පුරුෂයා ස්ත්‍රියට ඇලුම් කිරීම කියන මේ කාම බන්ධනයේදී ඒ ඒ තෘෂ්ණාව සීමා අතික්‍රාන්තව යන්නට පුළුවන් ඊටාම ප්‍රබල ක්ලේශයක්. ඒ කියන්නේ පුරුෂයෙකුට එක් ස්ත්‍රියක් සම්බන්ධව පමණක් නෙමෙයි බොහෝ ස්ත්‍රීන් සම්බන්ධව ඇල්මක් තෘෂ්ණාවක් ඇති වෙන්නට පුළුවන් ඒ ඒ අය සමග කාමසේවනයේ යෙදෙන්නට රුචිකත්වයන් මතුවෙන්නට පුළුවන් ස්ත්‍රීටත් ඒ වගේ පුරුෂයෙක් සම්බන්ධව පමණක් නෙමෙයි බොහෝ පුරුෂයන් සමග කාමාස්වාදය ලැබීමේ රුචිකත්වයන් ඇති වෙන්නට පුළුවන් දැන් එතකොට අර ගැඹුරු ආර්ය සීලයකට නොගිය වුණත් මේ මනුෂ්‍ය සීල සංඛ්‍යාත වූ මේ පංචශීල ප්‍රතිපදාව තුළම ඒතනත්තා කාමයන්ගෙන් බැහැර කරලා පවත්වන්නට කාමයන්ගෙන් මුදවන්නට යම්කිසි සීමාවක් පනවනෝ තමන්ට වෙන් කරගත්තු ස්ත්‍රිය සහ පුරුෂයා සමග පමණක් කම්සප්ප විඳිය යුතුයි තමන්ට අයත් නොවන අන්‍ය ස්ත්‍රී පුරුෂයන් සමග කාම සේවනය මිත්‍යාචාරයක් හැටියට සලකන. දැන් එතකොට මෙතනදී අර අසීමිතව යන කාම සංකල්පනා සීමා අතික්‍රාන්තව යන කාමකත්වය පාලනය කරගන්නට සිද්ධ වෙනවා මෙතන. ඉතින් මේ පාලනය කියන එක අපි සීල පාරමිතාවේදී කතා කළා. දැන් විශේෂයෙන් රේරුකාණ මහානායක හඳුරු පැහැදිලි කරනවා මේ නෛෂ්කාම්‍ය පාරමිතාව සීල පාරමිතාවත් එක්කලා විශේෂයෙන් බද්ධ වූ පාරමිතාව. එතකොට ප්‍රඥා පාරමිතාවත් එක්කත් විශේෂයෙන් බද්ධ වූ පාරමිතාව. සීල පාරමිතාවත් එක්ක කොහොමද බද්ධ වෙන්නේ? දැන් අර කාමයන්ගෙන් වෙන්වීම කියන එක අපි කතා කළා සීල පාරමිතාවේදී ශික්ෂණය සංවරය සහ ගුණය කියලා අවස්ථා තුනක්. දැන් එතකොට අන්‍ය ස්ත්‍රී පුරුෂයන් ඇසුරු කිරීමෙන් වැළකීලා තමන්ට වෙන් කරගත්තු ස්ත්‍රිය හෝ පුරුෂයා සමග පමණක් කම් සැප විඳිනවා කියන කාරණය හුදෙක් ශික්ෂණයක් මට්ටමින් නම් කරන්න. ඒ කියන්නේ දැන් තමන්ට සමාජ සම්මත හැටියට වෙනත් කෙනෙක් සමග ඉන්න ඉඩක් නැහැ. ලෝක නීතියෙන් ඒකට ඉඩක් නැහැ. තමන්ගේ බිරිඳ තමන්ගේ සැමියා ඒ ගැන දැනගත්තොත් ඒ සම්බන්ධව අර්බුද ඇති වෙනවා. අනිත් අය දැනගත්තොත් අපවාද විඳින්න සිද්ධ වෙනවා. ඒ වගේම තමන් පන්සිල් සමාදන් වෙලා ඉන්න නිසා ඒකට ඉඩක් නැහැ. මෙන්න මේ වගේ කාරණා මත පිහිටලා බලහත්කාරයෙන් නම් තමන් එතන සුරක්ෂිත වෙලා ඉන්නේ. ඒතනත්තා කාම මිත්‍යාචාරයෙන් වැළකීලා සිටීම නම් වූ ශික්ෂණයක යෙදලා ඉන්නෝ. නමුත් මනස ඒ අන්‍ය ස්ත්‍රී පුරුෂයන් ඇසුරු කිරීමේ කාමයන් පිළිබඳව නිරන්තරයෙන් ව්‍යාකූල වෙනවා. එතකොට ඒ තනත්තාට ශික්ෂණ මාත්‍රයෙන් ඒ තනත්තා යම් සීලයක පිහිටලා ඉන්නවා කියන්නට පුළුවන්. නමුත් ඒ තනත්තා නෛෂ්කාම්ම්‍ය පාරමිතාවට අවතීර්ණ වෙන්නට තාම සුදුසුකම් ලැබලා නැහැ. නමුත් නෛෂ්කාම්ම්‍ය පාරමිතාවේදීත් අපිට පෙන්වා දෙනවා මූලික අධ්‍යයන හැටියට වස්තුකාමයන්ගෙන් බැහැරවීම. එතකොට අර වස්තුන් ඒ පුද්ගලයන් අවස්ථා ඒවයින් බැහැරවීම. එතකොට ඒවයින් බැහැරවීම කියන එක අර්ථවත් වෙන්නේ ක්ලේශකාමෙන් මිදෙන්නට. ඒ ක්ලේශකාමෙන් මිදෙන තැනට යන්නේ නැතිනම් අර වස්තුන් බැහැර කිරීම අපි පසුගිය සතියේදී කතා බහ කළා මරණයටපත් වෙනකොට කොහොමත් අපට මේ දේවල් අහිමි වෙනවා. ඉතින් ඒ නිසා ඒ වගේ අර බාහිර හේතු සාධක මත අපට දේවල් අහිමි වීම නොකර සිටීම කියන එක සීලය වෙන්නේත් නැහැ. ඒක නෛෂ්කාම්‍ය වෙන්නේත් නැහැ. එතනදී මේ පුහුණු කරන මානසික ගුණයයි අපට වැදගත් වෙන්නේ. ඒ නිසා සීල පාරමිතාවෙදිත් අපි සිහිපත් කළා ඒ ශික්ෂණය සංවරයක් බවට පත්වෙන්නට නම් මානසික වශයෙන් එතනත්තා දක්ෂ වෙන්නට ඕන උත්සාහ කරන්නට ඕන ඒ ධර්මයේ පිහිටා සිටින්. ඒ කියන්නේ ඇයි මගේ මනස මේ වරදට නැවත නැවත පෙළඹෙන්නේ? ඇයි මට මේක නොකර ඉන්න බැරි? මොන හේතුවක් නිසාද? එතකොට Tamanට පේරෙන්න ගන්නවා Tamanගේ මනසේ අර පවතින කාමකත්වය එහෙම නැත්නම් කාමයන්ට තියෙන ගිජු බව ස්ත්‍රී පුරුෂයන් ඇසුරු කිරීමෙන් ලබන ආස්වාදයේ තෘප්තිය ලබන්නට තියෙන ඕනෑකම ඒ පිළිබඳව Tamanගේ මනස අවිචාරවත්ව හැසිරෙනවා. එතකොට ඒ தත්ත්වයේ තියෙන තාක්කල් Taman කායික වශයෙන් එතනට නොගියට මානසික වශයෙන් ව්‍යාකූල තත්වයක පවතිනවා. එතකොට ඒ தත්ත්වය පාලනය නොකර ගන්නා තෙක් ඔහු කාමමිත්‍යාචාරයෙන් වැළකුණාය කියලා කියන්නට බෑ. ඕනම අවස්ථාවක එතනට වැටෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මේ කියන தത്വෙට කොහොමද මනස රකින්නේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. අපි තේරුම් ගන්නට ඕන මේ මේ පියවරවල් අපි පුහුණු කරන්නට ඕන කියන එක. මොකද දැන් නිවන් දකින්නවා කියලා කිව්වෙන් පස්සේ බොහෝ දෙනා හිතන්නේ ආ මේ බණක් අහපු ගමන් අපට සෝවාන් වෙන්න පුළුවන්. බණක් අහපු ගමන් සෝවාන් වෙන්න පුළුවන් මේ මට්ටමට සාංශාරික වශයෙන් ප්‍රගුණ කරලා තියෙනවා. එහෙන් ප්‍රගුණ කරලා නැත්නම් ඉතින් බණ ඇහුවයි කියලා අපි ඉන්න තැනම තමයි ඉන්නේ. ඒ தත්වෙන් ඉදිරියට ගිහිල්ලා ක්ලේශ ප්‍රහාණය සඳහා සුදුසුකම් ලබන නම් මේ කියන ගුණාංග අපි මානසිකව පුහුණු කරන්නට ඕන. අර භෞතික වශයෙන් අපි දේවල් වලින් වෙන්වීම පමණක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එතකොට දැන් සිල් රැකීම කියන එක ওই විදිහින් අපිට පංචශීලය ආරක්ෂා කිරීම පවා අපට උපකාරයක් වෙනවා මේ කාමයන්ගෙන් වෙන්වීම හෙවත් නෛෂ්කාම්‍ය පාරමිතාව සඳහා. හැබැයි ඒක උදව් වෙන්නේ පළමු පියවර ප්‍රාථමික පියවර තමයි ශික්ෂණය දෙවන පියවර තමයි සංවරය තුන්වෙනි පියවර තමයි ගුණය අන්නේ සංවරයක් හැටියට ගුණයක් හැටියට එතන වැඩෙනකොට ඒතනත්තගේ මනස අර අවිචාරවත්ව ක්ලේශයන් ඔස්සේ දුවන්නේ නැති මට්ටමකට පුහුණු කරගන්නට වෙනවා ඒකේ ආදීනව දකිමි එතකොට දැන් Tamanට ඉන්ද්‍රිය පිනවන්නට අවකාශයක් තිබියදී ඒක කරන්නේ නැතුව ඉන්නේ කුමක් නිසාවද ආදීනව දස්සන පුබ්බංගම. ඒකේ ආදීනවේ දැකලා. එතකොට අර මුලින් කිව්ව කාරණාත් ආදීනව තමයි. ඒ කියන්නේ මේක දැනගත්තොත් බැනුම් අහන්න වෙනවා, නෝනා දැනගත්තොත් ප්‍රශ්නයක් වෙනවා, මහත්තයා දැනගත්තොත් ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ මේක රටේ නීතිය අනුව හිරගත වෙන්නට සිද්ධ වෙන දෙයක් සසරේ අපාගත වෙන්නට සිද්ධ වෙන ප්‍රශ්නයක් දැන් මේ වගේ කාරණාත් ආදීනවම තමයි හැබැයි ඒ ආදීනවේ අර ප්‍රකට ආදීනවේ ඒකේ අප්‍රකට ආදීනවේ තමයි මේ ක්ලේශ ධර්මයන්ගේ ස්වභාවය ඒ ක්ලේශ ධර්මයන්ගෙන් ඇති කරන පීඩාව ඒ වගේම ඒ ඒ ඇති වෙන කාම තෘෂ්ණාව හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා බිඳියන ඒතර ඒ තෘෂ්ණාව තියෙන තාක්කල් තමයි මේ පෙළඹවීම. එතකොට ඒ පෙළඹවීම සත්‍යයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නෙමෙයි. ඒ කාම තෘෂ්ණාවෙන් පෙළඹෙනකොට ඒ ක්‍රියාවට නතුණයි කියලා අර තෘෂ්ණාව සංසිඳෙන්නේ. එහෙම අවස්ථාව ලැබෙන්න ලැබෙන්න ඒ තෘෂ්ණාව තව තවත් වැඩි වෙනවා. අපි මීට ඉහතදී ධර්ම දේශනාවලදී සාකච්ඡාවලදී පැහැදිලි කරගෙන තියෙනවා මේ කාමය පිළිබඳව තියෙන රුචිකත්වය ඒ අදාළ සම්පත් අදාළ අවස්ථා අදාළ අරමුණු සම්පාදනය කරන්න කරන්න කාමය සංසිඳෙන්නේ නැහැ. ඒක උත්සන්න වෙනවා. ඒක බුදුහාමුදුරෝ දේශනා කරනවා ගිනි කඳත් මහා සමුද්‍රයත් ඒ වගේම මේ කාම තෘෂ්ණාවට වහල් වූ පුද්ගලයාත් කියන මේ තුන් දෙනාම බහුකේ පච්ඡේදෙන්තේ තයෝපේතේ නපූරේ ඒ අයට බහුලව බහුලව අර තෘෂ්ණාවෙන් ඉල්ලා සිටින ප්‍රත්‍ය ලබා දෙන්න ලබා දෙන්න තෘප්තිමත් වෙන්නේ නැහැ පිරෙන්නේ නැහැ එන්න එන්න ඒ తত্ত্বය වර්ධනය වෙනවා. ගිනි කඳට අදාළ ඉන්ධන අදාළ ද්‍රව්‍ය දහණයට අවශ්‍ය දේවල් ලැබෙන්න ලැබෙන්න ගිනි කඳ පුළුල් වෙනවා. මහා සමුද්‍රයට ජල එකතු වෙන්න එකතු වෙන්න ජල ප්‍රෂ්ඨය වැඩි කරමින් පුළුල් වෙනවා. කාම තෘෂ්ණාවට වහල් වූ තැනැත්තාට කාම සම්පත් කාමයට අදාළ අරමුණු ලැබෙන්න ලැබෙන්න తాවකාලිකව තෘප්තිමත් වුණා වගේ පෙනුනට එයින් අර කුෂ්ඨ රෝගය කසන්නා වගේ අපි කියවනේ වේදිත සුඛේ තියෙන ගැටලුව පිළිබඳව. ඒතකොට වේදිත සුඛේ යම් සුඛයක් ආස්වාදයක් නැතුව නෙමෙයි. එතන යම් ආස්වාදයක් තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරන ආස්වාදය ආස්වාදයේ හැටියට දැකිය යුතුයි. හැබැයි ඒකේ තියෙන බරපතලම ආදීනවේ තමයි ඒ ආස්වාදයේ විඳින්න විඳින්න ඒක උත්සන්න වෙනවා. රෝගේ බහුල වෙනවා. රෝගේ වැඩි වෙනවා. ඒක ඔඩුදු වෙනවා. අන්න වගේ තත්වයක් මේ ක්ලේශකාමයන්හි පවතිනවා. ඒ කාමයන්ට වසඟ වෙන්න වෙන්න ඒවා ඉල්ලා සිටින්න ඉල්ලා සිටින්න ඒවා ඉල්ලා සිටීමක් පීඩාවක්. ඒක පිපාසාවක් වගේ සාගින්නක් වගේ අතුල දවනවා. අතුල පුළුස්සනවා. හැබැයි ඒක ලබා දුන්නොත් ඒක සංසිඳෙයි කියලා අපි හිතුවට ලබා දෙන්න ලබා දෙන්න තව තවත් ඒක පුළුල් එන්න එන්න වර්ධනය තව තව විවිධ ක්‍රමවලින් ඒක සොයන්නට පටන් මෙන්න මේ විදිහට මේ ක්ලේශයේ සැඟවි පවතින ආදීනවයත් අපි දකින්නට ඕන මේ හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා වූ සංස්කාර ධර්මයන් ඒ හටගෙන වහා නිරුද්ධ වෙනවා. ඒ එය නිරුද්ධ වෙන තාක්කල් ඒන් පිපාසයක් වගේ දාහයක් ඇති කරනවා. එතකොට ඒ දාහයට වසඟ උණයි කියලා මේක සම්පූර්ණ කරන්නට බෑ. ඒක ඒ ක්ලේශය දුරු වෙනකොට ඒ ක්ලේශය නිරුද්ධ වෙනකොට ඊළඟට තවත් ක්ලේශයක් උපදිනවා. ඇයි? අදාළ හේතු ප්‍රත්‍යයන් නිසා. මොකක්ද අදාළ හේතු ප්‍රත්‍ය? මේ කාමයන්හි ආස්වාදයක් තියෙනවා. මේවා විඳ යුතුයි. පොතෙක් කැපකිරීම කරලා හරි මේවා විඳින්නට ඕන ලබන්නට ඕන මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න ඕන මේක නැති වුණොත් ආයි ජීවිතේටවත් මේ අවස්ථාව ලැබෙන්නේ අන්න වගේ කාම තණ්හාව වගේම අර විභව තණ්හාව නැවත මට ආයි මේක අවස්ථාව ලැබෙන්නේ දැන් යම්කිසි කෙනෙකුට කාමයේහි වර්ධවා හැසිරෙන්නට අවස්ථාවක් සැලසුණොත් හොරකමක් කරන්න අවස්ථාවක් සැලසුණොත් ඒ වගේම මත්පැන් ටිකක් බොන්න අවස්ථාවක් සැලසුනහම බොහෝ දෙනාට හැඟෙන දෙයක් තමයි මේ අවස්ථාව ආයේ ලැබෙන්නේ මේ තාම හොඳ අවස්ථාවක් කිසිදු ප්‍රශ්නයක් නැතුව ගැටලුවක් නැතුව නීතියට හසු වෙන්නේ නැතුව බැනුම් අහන්නේ නැතුව ගැටුමක් ඇති වෙන්නේ නැතුව මේ ආස්වාදය ලබන්න ඔක්කොම කරුණු සම්පූර්ණ වෙලා තියෙනවා. අපරාධ මේ අවස්ථාව ගිලිහිලා ගියොත් කියන මේ විභව තණ්හාව ඒතනත්තා අර වරදට පොළඹවන. එතකොට දැන් මේ සියලු පීඩා ඇති කරන්නේ අර ක්ලේශය විසින්, ක්ලේශකාමී විසින්. එතකොට ඒ 10ට Taman නතුණයි කියලා ඒ අවශ්‍ය ප්‍රත්‍ය සම්පාදනය කළයි කියලා මේක සංසිඳෙන්නේ නැහැ. ඒ වගේම ඒ අපේක්ෂා බලාපොරොත්තුව තියෙන තාක්කල් මේ දාහය දුරු වෙන්නේ නැහැ. හැබැයි අපි මුලින් පසුගිය සතියේත් අපි කතා කළා හටගත් හටගත් නාම රූප ධර්ම එහිම නිරුද්ධ වෙනවා. ඒකට බොහෝ වෙලා පැවතීමේ හැකියාවක් නැහැ. එවනම් මේ යම් තෘෂ්ණාවක් යම් කාම තෘෂ්ණාවක් ඇති වුණාම ඒක බොහෝ වෙලා පවත්වමින් අපිව දවන්නේ කොහොමද? ඒ ධර්මය නැවත නැවත හටගන්නවා. ඒ හටගන්නේ ඒකට අදාළ හේතු ප්‍රත්‍ය නිසා. කුමක්ද හේතු ප්‍රත්‍ය? ඒ ආස්වාදයක්, ඒ ආස්වාදේ ලැබිය යුතුයි, විඳිය යුතුයි. අපරාධයේ අවස්ථාව ගිලිහිලා යන්නේ. මට මේක ලැබෙනවා නම් හොඳයි කියන මේ අවිද්‍යාව සහ ඒ අවිද්‍යාව මත පදනම්ව ජනිත වෙන තණ්හා. එතකොට එය තියෙන තාක්කල් 10 ඇති වෙනවා. ඒක සම්පාදනය කළා කියලා අර කුෂ්ඨ රෝගිය කසන්න වගේ නැවත නැවත ඔඩු දුවන වෙරෙන්න ඒත් සංසිඳීමක් වෙන්නේ නැහැ. දැන් එහෙනම් කොහොමද මේක විසඳන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤාය තිත්තිනං සෙට්ටං නසෝ කාමේහි තප්පති යම් කිසි කෙනෙක් ප්‍රඥාවෙන් තෘප්තිමත් වෙනවා නම් ඒ තෘප්තිමත් වීම විතරයි සැබෑ තෘප්තිමත් වීම. ඒතනත්තා කාමයෙන් පැවීමටපත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් තෘප්තිමත් වෙනවා කියලා කියන්නේ මේ කාමයන්ගේ පවතින අතෘප්තිකර බව. මේක අනාත්ම වූ හේතු ප්‍රත්‍යයෙන් හටගෙන වහා නිරුද්ධ වෙන ක්ලේශ ධර්මය. එයට වසඟ උණයි කියලා කිසිදු යහපතක් වෙන්නේ නැහැ. ඒ වෙලාවට ඉන්ද්‍රයන්ගේ තෘප්තියක් ඇති වෙනවා මිසක් ඒ ඒ ධර්ම සියල්ලක් මොහොතකින් බිඳී යනවා. ඊට පස්සේ ඊළඟට හටගන්නේ වෙනත් නාම රූප ධර්ම. ඒ නාම රූප ධර්මයන්ගේ නැවත ඉල්ලා සිටින. ඒවත් බිඳී යනවා. මේ මුළු සසර ගමනේම මේවා සම්පාදනය කළා කියලා කාම තෘෂ්ණාවෙන් වැඩෙනවා විනා ඒක සංසිඳෙන්නේ නැහැ. එහෙනම් මේක සංසිඳවන්නට පුළුවන්කම තියෙන්නේ ප්‍රඥාවෙන් මේ යථාර්ථයේ තේරුම්ගෙන පමණයි. මේ කාමයන්ගේ අതൃප්තිකර බව, මේ කාමයන්ගේ පවතින ආදීනවය, මේ කාමයන්ගේ පවතින අර අප්‍රකට ආදීනවය හරියට තේරුම් ගත්තොත් විතරයි මේකෙන් මිදෙන්න පුළුවන්. ඒතකොට ඒක ප්‍රඥාවයි. ඒතකොට මේ ප්‍රඥාවෙන් කරුණු වටහා ගන්න වටහා ගන්න තමයි අර කුෂ්ඨ රෝගය කොච්චර කැසුවා වුණත් කසන් නැතුව මේකට ප්‍රතිකාර කරන්න කියලා වෛද්‍යවරයා කිව්වහම ඒක පහසු වැඩක් නෙමෙයි. හැබැයි කවදා හරි එතනත්තට රෝගයෙන් නිදහස් වෙන්න පුළුවන් වෙන්නේ එහෙම කළොත් විතරයි. එහෙම නැතුව කසන කසන වෙලාවට කැසුවයි කියලා කවමදාකවත් එතනත්තට රෝගය සංසිඳව ගන්න හම්බ වෙන්නේ නැහැ. අන්න වගේ ප්‍රඥාවෙන් කල්පනා කරලා අවශ්‍ය ප්‍රතිකර්ම කළොත් ටිකෙන් ටික අර ශික්ෂණය සංවරයක් බවට ඒ සංවරයේ ගුණයක් බවට අනුක්‍රමයෙන් පරිවර්තනය කරන්නට පුළුවන්. ඒක පහසු කටයුත්තක් නෙමෙයි. දිගු කලක් මනසේවට පුරුදු පුහුණු කරන්නට ඕන. ඉතින් එහෙම පුහුණු කළේ නැතිනම් හැම විටම ඒ තනත්තා කාමෙන් අතෘප්ති කරව තමයි මේ යන්නට සිද්ධ වෙන්නේ. දැන් අර රට්ටපාල හාමුදුරුව බුදුරජාණන් වහන්සේ විසින් කරන ලද දේශනාවක් අහලා තමයි පැවිදි වෙන්නට සිතන්නේ. එතකොට ඒ කවර කාරණාවක්ද අහන කාරණා හතරක් දහන්නේ තථාගතයන් වහන්සේ දේශනා කරනෝ උපනීයති ලෝකෝ අද්ධෝති. ඒ කියන්නේ මේ සියලුම සත්වයන් අනුක්‍රමයෙන් දි รา පත් වෙමින් මරණය වෙත කැඳවාගෙන යනවා. ජරා මරණ කරා කැඳවාගෙන යනවා. එතකොට ඒ සත්වයින්ට සදාකාලිකවම එකම වගේ ඉන්නට පුළුවන් තත්වයක් නැහැ. උපනීයති ලෝකෝ අද්දූත. ඊළඟට අතහනෝ ලෝකෝ අනබිස්සරෝ. මේ සත්වයින්ට කිසිදු පිළිසරණක් නැහැ. මේ සංස්කාර ධර්මයන් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන බිඳී යනවා. ඒ වගේ කිසිදු සාරවත් ධර්මයක් නැහැ. ඊළඟට උගාක්ම මෙතනට අපිට දැනෙනම ප්‍රකටම කාරණා දෙක තමයි අස්සකෝ ලෝකෝ සම්බම්පහය ගමනීය මේ සියල්ල අතහැරලා යම් දිනක අපි ආ යුතුයි ඊළඟ ඌනෝ ලෝකෝ අතිත්තෝ තණ්හා දාසෝ මේ සමස්ත ලෝකයාම තණ්හාවට වසඟ වෙලා ඉන්නේ හැම විටම ඌන භාවේ කියන්නේ කොච්චර දේවල් ලැබුණා වුණත් කොච්චර ඒ කාමයෙන් අපේක්ෂා කරන දේවල් සම්පාදනය කළා වුණත් කවදාවත් පිරෙන්නේ නැහැ කවදාවත් තෘප්තියක් නැහැ. කවදාවත් තෘප්තිමත් වෙලා මැරෙන කෙනෙක් ප්‍රත්‍යඥයින් අතර හොයන්නට පුළුවන් කමක් නැහැ. අතෘප්තිකරව ඊළඟට ඌනව පවතිද්දී තමයි මේ යන්නේ. ඉතින් මෙන්න මේ காரணා අපි ගැඹුරින් සිතා බලන ප්‍රමාණයට තමයි අපේ ප්‍රඥාව අවදි කරගන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට රේරුකාණ මහානායක හඳුරෝ විශේෂයෙන් මෙහිදී පැහැදිලි කරනවා කාමයන්ගේ ආදීනව දක්වමින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණා 10ක්. එතකොට ඒ කාරණා 10 නැවත නැවත සිතන කල්පනා කරන කෙනෙකුට විශේෂයෙන්ම අර ප්‍රකටව දැනෙන කාමයන්ගේ ආදීනව හඳුනාගෙන ඒ තුලින් තමයි අප්‍රකට ආදීනවය මතු කරගන්නට පුළුවන්කම ලැබෙන්නේ. එතකොට එහිදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අට්ටිකංක ලෝපමා කාම තිනුක්කෝපමා කාම අංගාරකාසෝපමා කාම සුපිනකෝපමා කාම ඊළඟට රුක්කපලෝපමා කාම අසිසූනුපමා කාම සප්ප සිරූපමා කාම මේ විදිහට උපමා 10කින් බුදුරජාණන් වහන්සේ කාමයන් පිළිබඳව දේශනා කරනවා. එතකොට ඒවා මේ පාරමිතා ප්‍රකරණයේ ග්‍රන්ථෙහි දක්වනවා. ඒවා හොඳට කියවලා එකින් එක එකින් එක හොඳට තේරුම් ගන්නට උත්සාහ කරනවා. මොකද්ද අට්ටිකංක ලූපමා කාමා කියලා කියන්නේ මේ කාමය මස්ලේ නැති ඇට කැබැල්ලක් වැනි. එතකොට මස්ලේ නැති ඇට කැබැල්ලක් තියෙනවා මස් ඌරගෙන කාලා හරි නැත්නම් ඒක මේ වෙනත් සතෙක් අරගෙන ගිහිල්ලා ඒ බස් ටික කාලා හරි ඇට කැබැල්ලක් වැටලා තියෙනවා. හැබැයි මේ ඇට කැබැල්ලේ අර පිලි ගඳ සහ ලේ ගඳ අර මාංශ ගන්ධය තාම පැදිලා තියෙනවා. ඒතර සුනකෙක් ඉව කර කර යනකොට මේක හම්බ වුණාට පස්සේ ඌ මේක අරගෙන ගිහිල්ලා ඒ පැත්තට හපනවා මේ පැත්තට හපනවා කෙල හලාගෙන හපනවා දත් කඩාගෙන හපනවා කට තුවාල කරගෙන හපනවා එතකොට ඌට කිසිදු තෘප්තියකුත් නැහැ බඩ පිරෙන්නෙත් නැහැ අර මාංශ ගන්ධය සහ පිළිගඳ එක්කලා ඇතිවෙන මාංශ තෘෂ්ණාව නිසා කේටය වැగిරෙනවා ඊළඟට අර ආහාර සංඥාව ඇති වෙනකොට ආහාර ජීර්ණය සඳහා අවශ්‍ය වෙන ශරීරයේ අභ්‍යන්තරයේ එන්සයිම් ආදිය සක්‍රිය වෙන්නට පටන් ගන්නවා. එතකොට මේ සතාගේ කුසගින්න තව තවත් වැඩි වෙනවා. එතකොට දැන් මේ ඇට කැබැල්ල නිසා කුසගින්න වැඩි වෙනවා. හැබැයි දැන් මේක අතාරින්න හිතෙන්නෙත් නැහැ. ඒක හැපුවයි කියලා බඩගිනි නෙවෙන්නෙත් නැහැ. එන්න එන්න බඩගින්න වැඩි වෙලා තියෙනවා. හැබැයි නොනවත්වා ඌ කෙලහලාගෙන මේක හපනවා. ඒක නිමක් වෙන්නේ නැහැ. අන්න වගේ තමයි මේ කාමය. එතකොට දැන් අර අපි මුලින් පැහැදිලි කරපු ටික ඔක්කොම බුදුරජාණන් වහන්සේ මේ එක උපමාවකින් දේශනා කරා. අට්ටි කංකලෝපමා කව. මස්ලේ නැති ඇට කැබැල්ලක් වැඩි. එතකොට ඒකෙන් අර සුනකයාට යම් ආස්වාදයක් ලබනවා. අර මස් වල ගන්ධය සහ පිළිගඳ ඒ මාංශ සංඥාවත් එක්කලා ඕ යම්කිසි මානසික වින්දනයක් ලබනවා. ඒක නැහැ කියලා කියන්න බෑ. ඉතින් එහෙම එකක් නැත්තම් ඌ ඒක ගෙනහිල්ලා හපන්නේ නැහැ. එතකොට එතන ආස්වාදයක් නැහැ කියන්න බෑ. හැබැයි මේ ආස්වාදේ ඊටාම කල්පිත වූ ස්වභාවයක් එතන පවතින්නේ ඒකේ සැබවින්ම ඒ සතාගේ කුසගිනි නිවීමකුත් නැහැ එන්න එන්න කුසගිනි වැඩි වෙනවා පීඩාවක් විතරයි එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්නේ ලේ මස් නැති ඇට ඇට කැබැල්ලක් සුනකෙක් අරගෙන ගිහින් හපන්න වගේ තමයි මේ කාමයන්ගේ ස්වභාවය ඊළඟට මංසපේසු උපමා කාම මේ මේ කාමයන් හරියට මස් වැදල්ලක් වගේ. මස් වැදල්ලක් කියලා කියන්නේ ලිහිණියෙක් හරි කපුටෙක් හරි උකුස්සෙක් හරි මස් කෑල්ලක් අරගෙන යනකොට මාංශයට කැමති ඒ සතා විතරක් නෙමෙයි අනිත් සියලුම මාංශ භක්ෂක සත්වෝ පක්ෂීනොත් එහෙම නැත්නම් උකුස්සෙක් ගෙනියනවා නම් තවත් උකුස්සෝ ඒ මස් කෑල්ලට කැමැත්ත තියෙනවා. තවත් කපුටෝ, තවත් ලිහිණියෝ ඒ මස් කෑල්ලට කැමැත්ත තියෙනවා. ඒ කැමැත්ත තියෙන නිසා ඒ දැක්කොත් අනිවාර්යෙන්ම අර මස් කෑල්ල අරගෙන යන පක්ෂියා පසුපස ගිහිල්ලා අර මස් කෑල්ල ගන්න උත්සාහ කරනවා ගන්න බැරි වුණොත් හතර වටේට එකතු වෙලා කොටන. දොර මස් කෑල්ල අතෑරියේ නැත්තම් කොටලා කොටලම අර සතාව මැරෙනකන් හරි කොටනවා. එතකොට මස් කෑල්ල අතෑරලා දැම්මොත් කන්න නැති වෙන එක විතරයි අඩුතරමින් ජීවිතේවත් රැක ගන්නට පුළුවන්. බුදුහාමුදුරෝ දේශනා කරන ඒ වගේ තමයි මේ කාම සම්පත් කියන ඒවා කාම කියලා කියන්නේ කැමති වෙන දේවල් ඒ කැමති වෙන්නේ එක් පුද්ගලයෙක් විතරක් නෙමෙයි එක් පුද්ගලයෙක් ස්ත්‍රියකට කැමති වෙනකොට ඒ ස්ත්‍රියගේ රූපයට හැඩයට කතාවට සිනහවට ඒවාට ප්‍රිය වෙන තවත් බොහෝ පුරුෂයෝ ඉන්නවා එතකොට ඒ අය උත්සාහ කරන් නිරන්තරයෙන් මේ පුරුෂයාට නොපෙනී මේ පුරුෂයාගෙන් අර කාන්තාව ඩැහැ ගන්නට අර මස් කැටිය ගත්තා වගේ. එතකොට ධනෙ යම් කෙනෙක් සතුව තියනවනම් රන් රිදී මැණික් ආදී වටිනා ද්‍රව්‍ය තියනවනම් ඒ වගේම තවත් මොනවා හරි භෞතික ගේ දොර ඉඩ කඩම් යාන වාහන තියෙනවනම් එතකොට ඒවා Taman ධාර්මිකව හරි හම්බ කරගත්තුව වෙන්නට පුළුවන්. ඒ හම්බ කරගත්තුව වුණාට ඒක ඇත්ත. ඒක නීතිමය වශයෙන් ලෝක ධර්ම වශයෙන් Tamanට තමයි අයිති. ඒ Tamanට අයිති වුණාට අර මස් කැටිය ගත්තු පක්ෂියාට අනිත් පක්ෂීන් ඇවිදින් කොටන්නා වගේ හැම විටම මින මුදල් තියනවා නම් රන් රිදී මසු කහවණු තියනවා නම් ඒ වගේම වටිනා ද්‍රව්‍ය තියනවා නම් ගේ දොර ඉඩ කඩම් යාන වාහන තියනවා නම් ඇහැට කනට පේන බිරිඳක් ඉන්නවා නම් කඩවසම් පුරුෂයෙක් ඉන්නවා නම් හැම තිස්සෙම අනිත් අය උත්සාහ කරනවා එතනින් ඒතනත්තා ගලවලා අරගෙන Tamanට අත්පත් කරගන්න Tamanට භුක්ති විඳින්න ඒකට යම් කෙනෙක් බාධා කරනවා නම් හැම විටම එතනත්තත් එක ගැටෙනවා හැපෙනවා ඊළඟට බොරු චෝදනා හදනවා ඝාතනය කරන්න හදනවා අනිත් අයත් එක්ක කේලම් කියලා බිඳවනවා බොරු නඩු දානවා ඊළඟට හූනියම් කරනවා කොඩිවින කරනවා මෙහෙම නොයේ දේවල් කරමින් අර මනුස්සයා වනසන්නට උත්සාහ කරනවා කවුද අර කාමයන් අයත්ව ඉන්න පුද්ගලයා දැන් එහෙම කතා ඕන තරම් තියෙනවානේ. දැන් අර පත්තිනි මෑණියන් ගැන සඳහන් වෙන්නේ පත්තිනි මෑණියන්ගේ පුරුෂයා ගෙදර තියෙන බොහෝ දේවල් විකුණ විකුණ මත්පැන් බීවා. හැබැයි පත්තිනි මෑණියන් බොහෝම පතිභක්තිය ඇතිව කටයුතු කළා. ඔහු මොනවා කළත් මේ මගේ ස්වාමියා කියන අදහසින් ඇය ගරු සත්කාර කළා. ඉතින් අන්තිමට ඒ ණය ගෙවා ගන්න බැරුව රාජපුරුෂයන් අරගෙන යන්න හදනකොට තමන්ගේ પરම්පරාවෙන් උරුම වෙලා තිබිච්ච පාසලබක් දෙනවා මේක ගිහිල්ලා මේක විකුණලා මේකෙන් මුදල් අරගෙන ওই ණය ටික ගෙවලා දාන්න. ඉතින් අර මිනිස්සයා ගිහිල්ලා මේක රණ්ණාභරණ කරුවෙකුට දුන්නු ගමන් ඒ මිනිස්සයා කල්පනා කළා මේ බේබද්දට කොහෙන්ද මෙහෙම වටිනා පාසලක්. ඔහුට සැක හිතුණා මේක කොහෙන් හරි හොරකම් කරන්න ඇති මේ මිනිස්සයා කියලා. ඔහු රාජපුරුෂයන්ට දැනුම් දුන්නා. රාජපුරුෂයින් ඇවිල්ලා මොහු අත්අඩංගුවට ගත්තා. අරගෙන ගිහිල්ලා රජුරට ඉදිරිපත් කළා. මොහු ඇත්ත විස්තරේ කිව්වා. මගේ බිරිඳ තමයි මේක දුන්නේ මට විකුණලා මේ මුදල් ටික අරගෙන ණය ගෙවන්න. ඉතින් මේ කතාව ඇත්තද කියලා බලන්න එහෙනම් බිරිඳට එන්න කියලා. බිරිඳට එන්න කිව්වන් පස්සේ බිරිඳ දැක්ක ගමන් රජුරවන්ට වෙලින් අදහසක් ඇති වෙනවා මේකටම වැරදිකාරයා කරලා මේ මිනිසයා කොහොම හරි මරා දැම්මොත් මේ කාන්තාව මට අත්පත් කරගන්න පුළුවන් කියලා මොකද අර බිරිඳ බොහොම හැඩරුව ඇති ප්‍රේමනාප කෙනෙක් එතකොට දැන් මෙතෙක් කාලයක් ඔහුට අර රූප සම්පන්න ගුණ සම්පන්න බිරිඳක් අයත්ව හිටියා අන්තිමට දැන් ඒ භාර්යාව දැකපු සැනින්ම රජ්ජුරුව තීරණය කරන හොරකම් නොකල තැනැත්තා හොරකමකට හසු කරලා ඝාතනය කරා. ඒතර ඔහුට මරණය උරුම කරගන්නට සිද්ධ වෙන්නේ අර රූප සම්පන්න බිරිඳක් සතුව සිටි. දැන් මේකෙන් කියන්නේ විවාහ වෙන්නට එපා. ඒ වගේ රූප සම්පන්න බිරිඳක් ඉන්න එක අවාසනාවක් අභාග්‍යයක් කියන කතාවක් නෙමෙයි. කඩවසම් පුරුෂයෙක් ඉන්න එක අවාසනාවක් අභාග්‍යයක් ඒ නිසා විවාහ නොවී ඉන්නට කියන කතාව නෙමෙයි මේ කියන්නේ. ලෝකය පැවැත්වීම එක් කාරණයක්. ඒකයි අපි කිව්වේ මේ නිවන් දැකීම සඳහා ඍජුවම බලපාන පාරමිතාවක් තමයි මේ නෛෂ්කාම්ම්‍ය පාරමිතාව. ඉතින් ඒ නිසා දැන් අපි මේකෙන් අදහස් කරන්නේ ගිහියෙකුට මේක පරිපූර්ණ වශයෙන් මේ මට්ටමින්ම පුහුණු කරන්න පුළුවන් කියන එක හෝ එකපාරට මේ මට්ටමින් කළ යුතුයි කියන එක නෙමෙයි. දැන් අපි මේවා තේරුම් ගන්න ඕන කරන්නේ අර කාමයන්ගේ ආදීනවේ දකිමින් ටිකෙන් ටික හිත සැහැල්ලු කරගන්න. මොකද Tamange මනස කාමයන් ඔස්සේ අසීමිතව යනවා. ඒ අසීමිත මොකද මේක තමයි ප්‍රධානම ක්ලේශය. කාමය. එහෙම නැත්නම් තණ්හාව. ඒ තණ්හාව තමයි සත්‍ය භවෙන් භවයට අරන් යන ප්‍රධානම මූලය. ඒ නිසානේ දුක්ඛ සමුදය හැටියට බුදුරජාණන් වහන්සේ තණ්හාව දේශනා කරන්නේ. ඒ නිසා අනෙක් ක්ලේශයන් කැඩුවත් මේක තමයි කඩන්න අමාරුම ක්ලේශය. එතකොට විවිධ ස්වરૂපයෙන් ගිහියාටත් පැවිද්දාටත් ස්ත්‍රියටත් පුරුෂයාටත් තම තමන්ගේ ක්ෂේත්‍රයන්. දැන් පැවිද්දා පැවිදි උණයි කියලා පැවිද්දාට කාම තණ්හාව නැති වෙන්නේ නැහැ. ස්ත්‍රිය පිළිබඳව කාම තණ්හාව පැවිද්දාට නැති වෙන්නට පුළුවන්. පුරුෂයා පිළිබඳ කාම තණ්හා පැවිද්දාට නැති වෙන්නට පුළුවන්. නමුත් පැවිද්දාගේ කාම තණ්හා වෙන වෙන පැතිවල. තමන්ගේ දායකයා, තමන්ගේ ගෝලයා, තමන්ගේ පන්සල, තමන්ගේ කීර්තිය මේ විදිහට ඒ ඒක වෙන පැත්තකින් යන. දැන් ඔය සමහර භික්ෂුන් වහන්සේලාටත් වෙඩි තියලා අපවත් කරලා ඉතින් එහෙම වෙන්නේ මොකද්ද මුල කියලා හොයාගෙන ගියාම අර කාම වස්තුන් තව බොහෝ දෙනා අපේක්ෂා කරන දේවල් උන්වහන්සේ ළඟ තිබිලා තියෙනවා. ඉතින් එහෙම තිබිච්ච ගමන් උන්වහන්සේටත් ඒ ඉරණම තමයි. ඉතින් ඒ නිසා මේකෙන් අපි අදහස් කරන්නේ ලෝකය සම්පූර්ණයෙන් මේ ද්‍රව්‍ය අතහරින්නට කියන එක නෙවෙයි. අපි තේරුම් ගන්නට ඕනේ තමන්ගේ මනස පරිස්සම් කරගන්න මේ විදිහේ විවිධ පැතිවලින් මේ කාමයන්ගේ ආදීනවය සිතා බලන්නට කල්පනා කරලා බලන්න. එහෙම කල්පනා කරලා බලනකොට තමයි අර අසීමිතව යන කාම තෘෂ්ණාව අපිට අඩු කරගෙන යම් ප්‍රමාණයකට සීමා සහිත ප්‍රමාණයකවත් රඳව ගන්න පුළුවන්. දැන් අපි මේ කතා කරමින් හිටියේ කාම මිත්‍යාචාරයෙන් වැළකීලා පංචශීල ප්‍රතිපදාව තුල කොහොමද කෙනෙක් සීලය ආරක්ෂා කිරීමේදී මේ නෛෂ්කාම්‍ය පාරමිතාව වැඩෙන්නට පදනම හැදෙන්නේ. ඉතින් නමුත් ඒ තමන්ගේ බිරිඳගෙන් තමන්ගේ සැමියාගෙන් පමණක් තෘප්තිමත් වීම බොහෝ දෙනෙකුට පහසු නැහැ. ඇයි කාමයන්ට සීමා නැති නිසා. එතකොට අසීමිතව යන අതൃප්තිකර කාමය අපිට සංවර කරන්නට අපි සීලය සමාදන් වුණාට ඒක ශික්ෂණ මාත්‍රයකට සීමා වෙන්නට පුළුවන්. ඒක සංවරයක් කියන තැනකට ගෙනෙන්නට නම් ඒක ඉල්ලන ඉල්ලන දේවල් සම්පාදනය කරලා ඒක කරන්නට බෑ. ඒක ප්‍රඥාවෙන් කළ යුතු දෙයක්. ඉතින් ප්‍රඥාවෙන් ඒක කරන්නට නම් මේ කාමයන්ගේ ආදීනවය නුවණින් විමසා බලන්න. ඉතින් ඒ ආදීනව විමසා බලනකොට අපිට අර අප්‍රකට ආදීනවය දකින්නට කලින් අපි ප්‍රකට ආදීනව හඳුනා ගන්නට උත්සාහ කරන්න ඕනේ. ඒවා හඳුනා ගැනීම සඳහා තමයි බුදුරජාණන් වහන්සේ මේ දස ආකාරයකින් උපමා 10කින් මේ කාමයන්ගේ තියෙන ආදීනවය පෙන්නලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට දැන් ඔය අපි කිව්වේ කාරණා දෙකක් අනිත් ඒවත් එහෙමයි. දැන් රුක්කඵල උපමා කාම. ගහක ඉදුණු ගෙඩි වගේ ඒ කියන්නේ දැන් මිනිස්සෙකුට බඩගිනි හැදිලා ඒ මිනිස්සයා ගෙඩි පිරීලා ඉදිලා තියෙන ගහක් දැකලා ඒකට නැගලා අර ගෙඩි කඩ කඩ කනවා. තව මිනිස්සෙක් එනවා ඒ මිනිස්සයා ගස් නගින්න දන්න හැබැයි ඒ මිනිස්සයාටත් ගෙඩි ඕන. අතේ පොරව තියෙන මිනිස්සයා මුලින් ගහ කපලා බිම දාලා ගෙඩි කන්න උත්සාහ කරනවා. එතකොට ඇයි ඒ දැන් ඒ කාමයන් බහු සාධාරණයි. බහු සාධාරණ නිසා බොහෝ දෙනා ඒව අපේක්ෂා කරන. ඒගොල්ලන්ට අදාළ නැහැ මේක ධාර්මිකද අධාර්මිකද අනිත් කෙනාට අයහපතක් වෙනවද අනිත් කෙනාට යහපතක් වෙනවද? එතකොට කාමයන් ධාර්මිකව පරිහරණය කරන්නට තරම් යම් කෙනෙක් තුළ ශික්ෂණයක් තියෙනවා සංයමයක් තියෙනවා ගුණයක් තියෙනවා ඒක කාම සම්පත් ඇසුරු කිරීම පිළිබඳව විශිෂ්ට සංවරයක් ඒකයි අපිට මෙහිදී විශේෂයෙන් මතක් කරන්නට ඕන උනේ. එතකොට මේ කාමයන් කියලා කියන්නේ මෙන්න මේ වගේ තෘප්තිමත් වෙන්නේ නැති අර මස්ලේ නැති ඇට කෑල්ලක් වගේ කොච්චර හරි ඒකේ ඒ ඒ වෙලාවට తాවකාලික ආස්වාදයක් ලබනවා හැබැයි මොකක්වත් ඒකෙන් ලැබෙන දෙයක් නැහැ. ඒ ලැබෙන දෙයක් නැති වුණාට එහෙම දෙයක් ඒකේ එහෙම ලැබෙන දෙයක් නැහැ කියන එක තේරෙන්නේ නැහැ ප්‍රඥාව අවදි කරගත්තේ නැත්තම්. එතකොට Tamanට අයිති දේ විතරක් නෙමෙයි අනුත්සන්තක දේ දැහැ ගන්නට උත්සාහ කරනවා. ඒක ධාර්මිකව ලබන්න බැරි නම් අධාර්මිකව හරි. ඒ නිසා තමයි අත්‍රිච්ඡතා මහිච්ඡතාවය පාපිච්ඡතාවය දක්වා වර්ධනය වෙන්නේ. අත්‍රිච්ඡතා කියලා කියන්නේ තියෙන දේට වඩා ප්‍රනීත දේවල් බලාපොරොත්තු එතකොට මහිච්ඡතා කියලා කියන්නේ එකක් තියෙනවා නම් තව එකක් බලාපොරොත්තු වෙනවා. එතකොට එහෙම තමයි කාමයන්ගේ ස්වභාවය. එතකොට ඒ අත්‍රිච්ඡතා මහිච්ඡතා වලට හසු වෙච්ච ගමන් ඒ තනත්තාට මේ තියෙන දෙයට වඩා ප්‍රණීත දෙයක් ධාර්මිකව ලබන්නට විදිහක් නැහැ. දැන් තමන් විවාහ වෙලා නම් ඉන්නේ තමන් සතු බිරිඳ තමන් සතු සැමියා කියන තැනට වඩා හොඳ කාන්තාවක් වඩා හොඳ පුරුෂේ අර කාන්තාව වඩා ලස්සනයි මේ පුරුෂයා වඩා කඩවසම් කියලා පෙනුනට තමන්ට එතනට ඉඩක් නැහැ ලෝක සම්මතය මත ලෝක නීතිය මත සදාචාරය මත දැන් අර අත්‍රිච්ඡතාවයේ වළක්වා ගන්නට බැරි වුණොත් ඒතනත්තාගේ මනස එතන ඉඳලා ක්‍රියාත්මක වෙන්නේ පාපිච්ඡතාවයෙන් ඇයි ඒ ධාර්මිකව ලබන්න බැරි නම් හොර රහසේ එතකොට වංචනික විදිහට එහෙම නැත්නම් ලෝක සම්මතෙන් ඔබට ගිහිල්ලා නීතියට වස නීතියෙන් බේරිලා එහෙම නැත්නම් ලෝකේ අනිත් අයගේ ඇස් වහලා තමන්ගේ බිරිතට සැමියාට හසු නොවි දැන් එතනට එනකොට ඒ තනත්තාට අර අත්‍රිච්ඡතා මහිච්ඡතා පාලනය කරගන්න බැරි වෙච්ච ගම එතකොට පාපිච්ඡතාවේ ක්‍රියාත්මක වෙන පෞකාර විදිහට අධාර්මික විදිහට ඒ ඉන්ද්‍රයන් පිනවන්නට කැමැත්ත ඇති වෙනවා. ඉතින් එහෙම වෙනකොට ඒක පාප කර්මයක්, අකුසල කර්මයක්, අසත් ධර්මයක් දක්වා වර්ධනය වෙනවා. ඊට පස්සේ නිරය ආදී අප්‍රමාණ දුක් විඳින්නට සිද්ධ වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට ඒ කාමයන්ගේ තියෙන નિસරු බව සහ ආදීනවේ. එයි ආදීනවය බහුසාධාරණයි. ඒවා තමන් විතරක් නෙමෙයි මේ දේවල් අපේක්ෂා කරන්නේ. මුදල් වලට කැමති තමන් විතරක් නෙමෙයි. තව බොහෝ දෙනා මුදලට කැමති. රත්තරන්, රිදී, මුතු, මැණික් ඒවට කැමති තමන් විතරක් නෙමෙයි. ස්ත්‍රියට, පුරුෂයාට කැමති තමන් විතරක් නෙමෙයි. ගේ දොර ඉඩ කඩම් යාන වාහන මිල මුදල් ඒවට කැමති තමන් විතරක් නෙමෙයි. තවත් එහාට ගියන් පස්සේ තනතුරු තාන්නමාන ඒවට කැමති තමන් විතරක් නෙමෙයි. තනතුරක් වෙනුවෙන් කොච්චර බොරු කියනවද? කොච්චර පෙස්සම් ගහනවද? ඊළඟට කොච්චර අපරාධ කරනවද? කොච්චර වංචාවන් කරනවද? කොච්චර කපටිකම් කරනවද? කොච්චර බිඳවනවද? කොච්චර කේලම් කියනවද? ඇයි ඒ තනතුරු වලට කැමති තමන් විතරක් නෙමේ ඒවා කාමයෝ බහුසාධාරණයි බහුසාධාරණයි කියන්නේ බොහෝ දෙනා ප්‍රිය වෙනවා ඉතින් ඒ නිසා කාමයක් යම්කිසි රුචි දෙයක් ඉන්ද්‍රය පිනවන්නට අදාළ දෙයක් Taman අත්පත් කරගෙන සිටිනවා නම් ඒ තාක්කල් එතනත්තා ඉන්නේ ලොකු අනතුරක ලොකු අනතුරක ඉතින් අර අපි දැන් කියාගෙන ගියේ අර රජතුමා දැන් අර දුගියා එහෙම නැත්නම් අර බේබද්දා මේ මේකේ ඇත්ත කතාව මොකද්ද කියලා පැහැදිලි කරනකොට මේක සනාථ කරගන්නට බිරිඳට එන්න කියනවා. බිරිඳ දැක්ක ගමන් අර රජුරවන්ට වෙනම අදහසක් ඇති වෙනවා මේ මිනිහා මැරුවොත් මට මේ බිරිඳ ගන්න පුළුවන් ඊට පස්සේ රජුරෝ කෙලින්ම ආයේ එතරින් එහාට මොකුත් නඩු ඇහිල්ලක් නැහැ කෙලින්ම තීරණය කරනවා මොහු වරදක් කළේ මොහු මේක සොරාගත්තු එකක් ඒ නිසා අනිවාර්යෙන් උල තියලා මරන්නට එතකොට දැන් ඒ අපරාධය කරන්නට රජු පෙළඹෙන්නේ ඇයි අධාර්මික විදිහට අයථා විදිහට ඒ කාම සම්පතක් Taman සන්තක කරගන්නට රජුරෝ හිතනවා. ඒතර ඔහුට බලය තියෙනවා, ඔහුට නිලය තියෙනවා, ඔහුට හැකියාව තියෙන නිසා අර අසරණයා ඒන් ඝාතනය වෙනවා. මේ වගේ යම්තාක් ලෝකේ යම් පුද්ගලයෙකුට ධනය තියෙනවා නම් බලය තියෙනවා නම් පිරිවර තියෙනවා නම් හැකියාව තියෙනවා නම් ප්‍රඥාවෙන් තොර වුණොත් ඒ තරමටම ඒ තනත්ත අපරාධ කරමින් බොහෝ අකුසල් රැස් කරගන්නට පුළුවන් ප්‍රඥාවෙන් තමන්ගේ තෘෂ්ණාව පාලනය කරගන්නට නොහැකියු. දැන් දුප්පත් පුද්ගලයාට අසරණයාට තෘෂ්ණාව තිබුණා වුණත් ඔහුට ධනය නැති නිසා බලය නැති නිසා හැකියාව නැති නිසා නිලතල නැති නිසා ඔහුගේ තෘෂ්ණාවන් ඔහුගේ කාම අවශ්‍යතාවයන් ඒ නිසා ඇතිවෙන ගැටුම් ඔහුට පරිමහන්න බෑ අනුන්ට හිංසා කරන්නට උට හයියක් නැහැ. ඒ නිසා සම්පත් අඩු පුද්ගලයා ලෝභ ද්වේෂ ආදියෙන් පෙළුණා වුණත් ඒ තනත්තාට බරපතල අපරාධයක් කරන්නට සමාජයේ ඉඩ අඩුයි. හැබැයි සාංශාරික වශයෙන් යම්කිසි කුසලයක් කරලා ඒ කුසල බලයෙන් සම්පත් ලබලා ධනය ලබලා බලය ලබලා නිලය ලබලා තනතුරු ලබලා හැකියාව ලබලා මේ බොහෝ දේවල් ලබාපු රූප සම්පත්තිය ලබලා කඩව සම්භව ලබලා මේවා ලබාගත්තු කෙනාට කුසල බලයෙන් ඒවා ලැබෙනවා හැබැයි වැරදි විදිහට පරිහරණය කළොත් ප්‍රඥාවෙන් තොරව පාවිච්චි කළොත් අර කාමාස්වාදයන් ලබන්නට ගිහිලා එතරම්ම අකුසල් කරගන්නට මගක් හැදෙනවා ඉතින් මේ විදිහට කාමයන්ගේ තියෙන ආදීනව කෙලවරක් නැතුව කතා කරන්නට පුළුවන් විවිධ පැති ඒවා එකවරක බොහෝ දේවල් කතා කළා කියලා එහෙම තේරුමක් නැහැ. එතකොට යම්කිසි කෙනෙක් වැරදි චින්තනයකට එන්නට පුළුවන්. දැන් එතකොට හාමුදුරුවෝ මේ කියන්නේ ඔක්කොම අතාරින්නද, බිනදත් අතාරින්න, සැමියත් අතාරින්න, ඔක්කොම අතාරින්න. එහෙම එකක් නෙමෙයි මේ. මෙතන තියෙන ආදීනවේ අපි දකින්නට ඕන ආදීනවේ දැකලා Tamanට පුළුවන් පන්සල් රකින්නට විතරනම් අනුතරමින් පන්සිල් හරි හරියට රකින්න උත්සාහ කරන්න ඕනේ. තමන්ගේ බිරිඳ තමන්ගේ සැමියා කියන තැනින් තෘප්තිමත් වෙලා. එයින් ඔබට යක් නැත්තුවවත් අඩුතරමින් රැකෙන්නට තමන් උත්සාහ කරන්න. ඒක තමයි මේ නෛෂ්කාම්ම්‍ය පාරමිතාවේ ප්‍රතිපත්ති ක්‍රමයේ පළමු පියවර පංචශීලය. පංචශීලය කියන්නේ මනුෂ්‍ය ධර්මය. ඉතින් අපිට මනුෂ්‍ය ධර්මයේවත් අඩුතරමින් පිළිටා සිටින්නට බැරි වුණොත් ආර්ය ධර්මයේ වෙත යන්නට අපි සුදුසුකම් ලබන්නේ නැහැ. ඊළඟට දැන් ඔය අපි කරුණු දෙකක් විතරයි පැහැදිලි කළේ. අනිත් කාරණා මේ පොතපත වලින් කියවලා හොඳට අධ්‍යයනය කරන්න ඉගෙන ගන්න. එහෙම ඉගෙන ගත යුත්තේ මේ පෞල් සංස්ථාව දෙදරා යන්නට නෙමෙයි පෞල් සංස්ථාව රැක ගන්නට ඕන යුග ජීවිතයක් හැටියට තමයි පවත්වනකොට නමුත් අර ඉන් ඔබට තමන්ගේ බිරිඳ සමන්ගේ සැමියා කියන තැනින් ඔබටත් තමන්ගේ මනස කාමයන් ඔස්සේ විහිදී යනවා නම් ඒ අවස්ථා පාලනය කරගන්න ගොඩක් උපකාර වෙනවා මේ කාමයන්ගේ ආදීනව හොඳට අධ්‍යයනය කිරීම. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් තමන්ගේ බිරිඳ තමන්ගේ සැමියා කියන තැන එතන කාමයේ නෙමෙයිද ඉතින් එතකොට කොහොමද කාමයන් අත්හරින්නේ? මේ සියල්ල අත්හරින්න ඉස්සෙල්ලා අනුතරමින් අවිචාරවත් විදිහට කරන දේ අයථා විදිහට ලබන කාම සම්පත් කාම මිත්‍යාචාරය එහෙම නැත්නම් සාවද්ද විදිහට පාපිච්චතාවෙන් පාපී අදහසින් කාමයන් සොයන ගතියෙන්වත් වළකින්නට ඕන මුලින්ම සියල්ලෙන් නික්මෙන්නට කලින් ඉතින් ඒ නිසා අපි පළමුව උත්සාහ කරන්න ඕන කාම මිත්‍යාචාරය කියන තන ශික්ෂණයකට සීමා නොකොට එය සංවරයක් බවට පත් කරගෙන එය ගුණයක් හැටියට අනුක්‍රමයෙන් දියුණු කරගන්න. දැන් මේ පත්තිනි මෑණියන්ට අදත් බොහෝ මිනිස්සෙන්ගේ පුද පූජා ලබන තත්ත්වයට පත් වෙන්න පුළුවන් උනේ තමන්ගේ සැමියා සල්ලාලේ බේබද්දෙක් දුරාචාරයට නැඹුරු වුණ කෙනෙක් බොහෝ කාන්තාවන් ඇසුරු කරන කෙනෙක් කියලා දැන දැන ඇයට පුළුවන් වුණා ඒ ඔහුගේ ක්‍රියාව ඒක කරගන්න එක යා ඒ අකුසලයේ හරි මොකක් හරි එක එයා සතු දෙයක්. නමුත් ඔහු එහෙම අවිචාරවත්ව කටයුතු කළා කියලා මම ඒකට හිලව්වට මම අවිචාරවත් වුණොත් ඒකේ කර්මය විඳින්න වෙන්නේ මටයි. නිසා මගේ සීලය රැකිය යුත්තේ මමයි. ඔහු සිල් රකින්නවද නැද්ද කියන එක ඔහුගේ කතාවක්. එතකොට ඔහුට කරුණා මෛත්‍රියෙන් පැහැදිලි කරලා දෙනවා වරක් දෙකක් තුනක් නැවත නැවත කියන ඒක පිළිතක් නැත්තම් කරන්න දෙයක් නැහැ. එතකොට කල්යාණ මිත්‍රයෙක් හැටියට බිරිඳ සැමියා වරදින් වළක්වා ගන්න සැමියා බිරිඳව වරදින් වළක්වා ගන්නට උත්සාහ කරන්නට ඕන. නමුත් නැවත නැවත කරුණු පැහැදිලි කරද්දී කියා දෙද්දී ඒකට අහුම්කම් දෙන්නේ නැතිනම් එතනින් එහාට අපට අනිත් කෙනා සම්බන්ධව කළ හැකි දෙයක් නැහැ. හැබැයි ඒ කෙනා හිලව්වට දලා එයා එහෙම කරනවා නම් මං විතරක් මොකටද මෙහෙම කරන්නේ? මටත් එහෙම කරන්න පුළුවන් නේ කියලා හිතුවොත් අනේක හිලව්වට තියලා තමන්ගේ සීලය ගුණය නසා ගැනීමක් කරන්නේ. ඒ නිසා අඩුතරමින් අපි මූලික වශයෙන් Taman ගිහියෙක් නම් ඒ ගිහියෙක් හැටියට අවම වශයෙන් උත්සාහ කරන්නට ඕන ලෝකේ අනිත් අය වැරදි කරනවා මගේ බිරිඳ මගේ සැමියා වැරදි කරනවා කියලාවත් Taman වරදට පෙළඹෙන්නේ නැතිව කොහොමද මුලින්ම ශික්ෂණයක පිහිටලා සංවරයක පිහිටලා ඒ ගුණයක් බවට පරිවර්තනය කරන. ඉතින් පත්තිනි බෑණියන්ට ඒ කාන්තාවට එය මුලික එය ශික්ෂණයක් හැටියට පමණක් නෙමෙයි ශික්ෂණයක් හැටියට පමණක් කළා නම් තමන්ගේ සැමියා සල්ලාලයෙක් හැටියට බේබද්දෙක් හැටියට කටයුතු කරනකොට ඇයට තවදුරටත් ඒ ස්වාමියා කෙරෙහි ප්‍රතිභක්තියෙන් කටයුතු කරන්න පුළුවන් ශක්තියක් ඉතුරු වෙන්නේ නැහැ. එතකොට ඇයට පුළුවන් වුණා තමන්ගේ ස්වාමියා කොච්චර දුරාචාරයේ දුණා වුණත් මනසේ වෙනත් පුරුෂයෙක් ප්‍රාර්ථනා කරන්නේ නැතිව තමන්ගේ සැමියාගෙන් ඒ යුතුයකම් වගකීම් ඉටු උනත් නැතත් තමන්ගේ සීලය තුල පිහිටා සිටින්නට පුළුවන් උනේ එය සංවරයක් සහ ගුණයක් මට්ටමට වැඩුණු නිසා. එනිසයි අදටත් එබඳු කාන්තාවන් පූජනීයත්වයෙන් සලකන්නේ වන්දනා කරන්නේ පුද පූජා පවත්වන්නේ ලෝකේ බොහෝ දෙනා. ආශිර්වාදයෙන් බලාපොරොත්තු වෙන්නේ. මොකද ඒ කාමයේ තුල සංවර වීම කියන එක සියලු කාමයන් අත්හැරලා නෙමෙයි. එතකොට සියලු කාමයන්ගෙන් මිදුනොත් මොනතරම් පූජනීය වෙයිද? එතකොට සියලු කාමයන්ගෙන් මිදීම තබා උපසම්පදා සීලය, සාමණේර සීලය, දස සීලය, නවාංග සීලය, අෂ්ටාංග පොස්ස සීලය කියන තැනටවත් නොයා පංචශීල ප්‍රතිපදාව තුල කාම මිත්‍යාචාරයෙන් වැළකීම කියන ගුණය තුල පිහිටා සිටීමම ඒක ශික්ෂණයකින් සංවරයට සංවරයෙන් ගුණය දක්වා වර්ධනය කළ කාන්තාවක් ලෝකයේ සියලු දෙනාගේ පූජා ලබන්නට යෝග්‍ය වෙනවා නම් ඒ පංචශීල ප්‍රතිපදාව තුළ කාම මිත්‍යාචාරයෙන් වැළකීම පමණයි. ඒතර කාමයන්ගෙන් වෙන්වීම මොනතරම් පූජනීය තත්වයක් ඇති කරනවද? ඉතින් මේක කාන්තාවට විතරක් නෙවෙයි පුරුෂයාටත්. ඒතර යම් පුරුෂයෙකුට තමන්ගේ භාර්යාව දුරාචාරයේ දෙනවා නම් ඒ විදිහට අවිචාරවත් විදිහට කටයුතු කරනවා නම් ඒකට හිලව් තියලා ආ බිරිඳ එහෙමනම් මං විතරක් මොකටද මෙතන හිර වෙලා ඉන්නේ මටත් පුළුවන්නේ තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න කියලා එහෙම සම්බන්ධ වෙනවා නම් එතන තියෙන්නේ සදාචාර සම්පන්න බවක්වත් Tamanගේ ගුණය සීලය මත පිහිටීමක්වත් නෙවෙයි දැන් බටහිර ලෝකේ ගත්තන් පස්සේ මේට වඩා හාත්පසින් වෙනස් වෙන්නට පුළුවන් මොකද අපි නිතරම සිහිපත් කරන දෙයක් බටහිර ලෝකේ ජීවන සංකල්පනාවන් ඊටාම පටුයි ඒ අයගේ ප්‍රධාන ඉලක්කය වෙන්නේ සතුට සුවය. එතකොට සතුට කියන්නේ මානසිකව තමන් විඳින්නට ඕන සුවය කියලා කියන්නේ ඉන්ද්‍රිය පිනවමින් විඳින්නට. එතකොට ඒක ඒ වටායේ සීමාමායින් ඒ අය රටක් හැටියට තියෙන සීමාමායින් තමන්ට බාධකයක් වෙනවනම් එයා උද්ඝෝෂණය කරනවා මේක මානව හිමිකමක් මේක අපිට මේකට අවස්ථාව දෙන්න ඕන. එතකොට ඉතින් නීතියනොත් ඉඩක් දෙනවා. නීතියෙන් ඉඩ දුන්නයි කියපු පමණට ඒක ලෝක ධර්මතාවයක් වෙන්නේ. අපි මීට ඉහතදී සාකච්ඡා කළා සීලය පිළිබඳව කතා කරනකොට අපි දේවල් නොකල යුත්තේ ඇයිද? කල යුත්තේ ඇයිද? මේකට මෙනුම් දන්න තුනක් තියෙනවා. විශ්ව ධර්ම න්‍යාය ඊළඟට පොදු සම්මුතිය, හෙවත් නීතිය. එහෙම නැත්නම් Tamange පුද්ගලික අදිෂ්ඨානයන් ප්‍රතිපදා. එතකොට පුද්ගලික අදිෂ්ඨානයේ ප්‍රතිපදාව තම තමන්ගේ ශක්ති ප්‍රමාණය. ලෝක සම්මුතිය ඒ ඛණ්ඩායමේ සම්මුතිය. නමුත් එකක්වත් මත නෙමෙයි කුසල කුසල රැස් වෙන්නේ විශ්ව ධර්ම න්‍යාය වූ මේ පොදු સિદ્ધාන්තයෙන්. එතකොට අපි නිවන් දැකීම, කෙලෙස් නැසීම මේ සියල්ලක් තීරණය වෙන්නේ හේතුඵල කියන මේ මৌলিক સિદ્ધාන්තය මත. ඒක ලෝක සම්මතයක් මතවත් අපේ තනි පුද්ගලික කැමැත්ත මතවත් නෙමෙයි. එනිසා අපට අවසානයේ සිද්ධ වෙනවා කෙලස් නසන මගට නිවන් දකින මගට අවතීර්ණ වෙන්න නම් මේ මගේ පෞද්ගලික තීරණ කුමක් වුණත් ලෝක සම්මුතිය රටේ නීතිය මොකක් වුණත් විශ්ව ධර්මතාවයත් එක්කලා මොකක්ද මෙතන ක්‍රියාත්මක වෙන්නේ මෙතන ක්ලේශයක් නම් වැඩෙන්නේ ඒ ක්ලේශය නීතියට එකඟ වුණත් පුද්ගලයෙක් වශයෙන් එක ගැටලුවක් නැති වුණත් විවාහ සංස්ථාවක් හැටියට ගැටලුවක් නැති වුණත් යාළු මිත්‍ර අනිත් අයත් එහෙමයි කරන්නේ දැන් භාර්යාව මාරු කරගෙන පුරුෂයව මාරු කරගෙන එතකොට ඒගොල්ලොත් එහෙම තමයි කටයුතු කරන්නේ එක්කෙනෙක් බැරි නම් තමන්ගේ ගෙදර කෙනාගේම කැමැත්ත ඇතු තවත් අය ඇසුරු කරන්න එතකොට සැමියා හැම ඇසුරු කරනකොට බිරිඳටත් ඒ අවස්ථාව දුන්නන් පස්සේ ආයෙත් දෙන්නම කැමැත්තෙන්නේ ඒ දුරාචාරය දෙන. එතකොට ඒක සදාචාරයක් කියන එහෙම මේ ඕනෝන් දෙන්න සම්මත කරගත්ත හැටින් මාත් වෙන කෙනෙක් එක්කලා ඉන්නම් ඔයාටත් කැමති නම් වෙන කෙනෙක් එක්කලා ඉන්න කිව්ව පමණට ඒක සදාචාරයක් වෙන්නේ නැහැ. ඒක ලෝක ධර්මතාවයට අනුගත වෙන්නේ නැහැ. ඒක පෞල් සංස්ථාව ඇතුලේ ගැටුමක් ඇති නොවෙන්නට ඒ සම්මුතිය ප්‍රමාණවත් වෙන්න පුළුවන්. හැබැයි ඔවුන් දෙදෙනා අතර සම්මුතියක් ඇති කරගත්තයි කියලා ඒකට නීතියෙන් ඉඩක් දුන්නයි කියලා ඒවා විශ්ව ධර්මතාවයන්ට එකඟ වෙන්නේ නැහැ නිර්වාණගාමිනී මාර්ගයට අදාළ වෙන්නේ. ඒ නිසායි බටහිර ලෝකයේ පෙනෙන දේවල් එක්කලා අපි දේවල් සංසන්දනය කරන්නට යාම තරම් ප්‍රඥා ගෝචර කටයුත්තක් නෙමේ. එහෙම කිරීම හැමතිස්සෙම අර අඬන්න ඉන්න මිනිහට ඇඟිල්ලෙන් ඇහැට ඇඟිල්ලෙන් යනවා වගේ අර මේ ක්ලේශයන්ට වසඟ වෙලා මේ ශික්ෂණ මාත්‍රයෙන් රැකිලා හිර වෙලා ඉන්න අයට ඒ බැම්මක් කඩාගෙන ඉස්සරහට යන්නට පාර හදා ගන්නට කියන කතා විතරයි. ඒ නිසා ඒ වගේ ලාමක තත්වයකින් අපිට පාරමිතා පුරන්නට බෑ, ಗುಣධම් වඩන්නට බෑ. මේ කියන කතාව, මේ කියන ගමන ඒ බටහිර ලෝකයේ සම්මුතිය මේකයි අපේ සංස්කෘතිය මේකයි ඒවා අදාළ නැහැ මේවා අදාළ නැහැ කියන කතාවක් නෙමෙයි මේකට අදාළ වෙන්නේ තමන්ගේ මනසේ ක්ලේශයයි ඒ නිසා අවංකව තමන් ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්න ඕන මගේ මනස කොතනද තියෙන්නේ ඒක බටහිර ලෝකේ කොහොමද පෙරදිග ලෝකේ කොහොමද රටේ නීතිය මොකද්ද අල්ලපු ගෙදර එක්කෙනා කියන්නේ මොකද්ද තමන්ගේ නෝනා එකට මොකද්ද කියන්නේ මහත්තයා එකට මොකද්ද කියන්නේ එක නෙමෙයි වැදගත් මගේ මනසේ ඇති වෙන මනෝභාවය මොකද්ද ඒක ක්ලේශයක්ද එහෙම නැත්නම් ඒක කුසල මූලයක් ඒ අනුවයි අපේ නිවන් මඟ තීරණය වෙන්නේ ඉතින් ඒ නිසා මේවා මේ මට්ටමින් අපි කතා කළේ මේ අපි සාකච්ඡාවට එකතු වෙලා ඉන්න පිරිසට මේක නොදැනෙන නිසා නෙමෙයි. නමුත් යම් යම් මාතෘකාවලට ගියන් පස්සේ අපේ මිනුම් දරු වෙනස් වෙනවා. නිවන සම්බන්ධව තමයි කතා කරන්නේ. කෙලෙස් නැසීම සම්බන්ධව තමයි කතා කරන්නේ. නමුත් මේ වගේ සමාජයට සම්බන්ධ බොහෝ දෙනා කතා කතා කරන සාකච්ඡා කරන මාතෘකාවකට ගිය ගමන් බොහෝ දෙනාට මතක නැතු වෙනවා අපි මේ නිවන් මඟ ගැනයි කතා කරන්නේ. අර මෙහෙමයි කරන්නේ, මෙහෙ මෙහෙමයි කරන්නේ. අරගොල්ලෝ මෙහෙම කියනවා, මේගොල්ලෝ මෙහෙම කියනවා. ඒ නිසා මේක ගැටලුවක් නෑ නේද? ඔය දේ නොයෙක් තර්ක විතර්ක මතුවෙන නිසයි මේ පැත්ත ගැනත් අපි කතා කළේ. එහෙම නැත්නම් ඒ කතා මෙතනට අදාළම නැහැ. මොකද මෙතනදී අවශ්‍ය වෙන්නේ කෙලස් නසන මඟ. මේ නිවන් දකින්න මඟ කියන්නේ කෙලස් නසන මඟ. එතනදී අපිට බාහිර දේ නෙමෙයි වැදගත් වෙන්නේ මගේ මනෝභාවය. මගේ මනෝභාවය පිරිසිදුද කෙලසිලාද කියන එකයි එතන වැදගත්ම කාරණය වෙන්නේ. ඒ නිසා පංචශීල ප්‍රතිපදාවේ අපිට කාම මිත්‍යාචාරයෙන් වැළකීලා සදාචාර සම්පන්නව කාමයන්හි හැසිරීම කියන මේ කාරණය අපට සරල දෙයක් වගේ පෙනුනට නෛෂ්කාම්‍ය පාරමිතාව පිළිබඳ ඉතා ප්‍රසස්ත පියවරක් එතනින් තියන්නට පුළුවන් හැබැයි ඒ ශික්ෂණ මාත්‍රයකට සීමා කරන්නේ නැතුව සංවරයක් ගුණයක් දක්වා වර්ධනය කරගන්නට පුළුවන් නම් ඒ නෛෂ්කාම්‍ය හෙවත් කාමයන්ගෙන් වෙන්වීම පිළිබඳ ඉතා ප්‍රබල හැරවුම් ලක්ෂයක් හැටියට ඉදිරියට යන්නට පුළුවන් ඊළඟට පොහොය දවසට අටසිල් සමාදන් වීම, නවාංග උපෝසථ සීලය, දස සීලය සමාදන් වීම ආදිය යම් කෙනෙකුට තවත් ඉදිරි පියවරක් තියන්න. මොකක්ද ඉදිරි පියවර කියලා කියන්නේ? අපි කියවනේ මනුෂ්‍ය සීල සහ ආර්ය සීල. දැන් මනුෂ්‍ය සීලය තමයි පංච සීලය. මනුෂ්‍ය සීලයෙන් එහාට ගිහිල්ලා උත්තරී මනුෂ්‍ය මනුෂ්‍යත්වයෙන් එහාට ගියපෝ ඊටත් ඉහළට ගියපෝ ආර්යයන් වහන්සේලාගේ සීල ප්‍රතිපදාව තමයි අපි එතනින් එහාට රකින්නට උත්සාහ කරන්නේ. එතකොට මේ සීල ප්‍රතිපදාව තුළ තව අමතර අෂ්ටාංග උපෝසථ සීලයන් තව අමතර ශික්ෂාවන් තුනක් එකතු වෙනවා. විකාල භෝජනයෙන් වැළකීම, නැටුම් ගැයුම් වැයුම්, මල් ගඳ සුවඳ විලවුන් දැරීම ආදියෙන් වැළකීම ඊළඟට උස්සසුන් මහසුන් වලින් වැළකීම. මේවත් විශේෂයෙන් වැදගත් වෙනවා. ඊටත් එහාට ගිහිල්ලා ප්‍රබලවම එතන වැදගත් වෙන කාරණේ තමයි අර කාම මිත්‍යාචාරයෙන් වැළකීම නම් වූ ශික්ෂාපදය අබ්‍රහ්මචර්යාව වේනමණී සික්ඛාපදං කියන තැනට පරිවර්තනය වෙනවා. එතකොට දැන් ගිහියෙක් හැටියට ගිහියාට පුළුවන්කම තියනවා අන්‍ය ස්ත්‍රී පුරුෂයන් ඇසුරුනකොට තමන්ගේ බිරිඳ තමන්ගේ සැමියා කියන තනකම් සැප විඳින්නට හැබැයි මේ ආර්ය ශීලය ආරක්ෂා කරන්නට අපි අදිෂ්ඨාන කරගත්තට පස්සේ ඒ අවස්ථාවෙනොත් අපි ඔබට ඔබට ගිහිල්ලා ඒතනත්ත සංවර වෙන්නට ඕන කිසිදු ස්ත්‍රී පුරුෂයෙක් සමග කාමසේවනයේහි නොයදෙන තැනට ඉතින් අන්න එතනට යනකොට අපි අර සීල පාරමිතාව ගැන කතා කරද්දී වෙනම කතා කළා සප්තවිධ මෛතුණයක් ගැන. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂයන් එකතු වීමෙන් ලබන ලිංගික ආස්වාදය කියන තැන විතරක් නෙමේ එතනින් එහාට ගිහිල්ලා ඒ බඳු ස්ත්‍රී පුරුෂයන් විසින් තමන්ගේ අතපය මිරිකීම ඇඟ ඉලීම් ආදී ඉවසීම් ඒනුත් වලකින්නට ඕන. ඊළඟට පෙර එබඳු ඊළඟට කාන්තාවන් ස්ත්‍රී පුරුෂයන් සමග ඒ විදිහට යම්කිසි කාමයේ දනවන විදිහේ විහිළු තහළු කරමින් ඒබඳු කතා කරමින් අල්ලාප සංලාපයේදී ඒවයිනොත් වලකින්නට. එතකොට පෙර ඒබඳු කළ කී කතා සිහි කරන ඒවයිනොත් වලකින්නට. ඊළඟට තාප්පකින් එහා පැත්තේ කාන්තාවක් කතා කාන්තාවක් දැන් ස්ත්‍රියක් නම් සිල් රකින්නේ පුරුෂයෙක් සම්බන්ධව පුරුෂයෙක් නම් සිල් රකින්නේ ස්ත්‍රියක් සම්බන්ධව ඒක දෙපැත්තට තේරුම් ගන්නට ඕන. එතකොට පුරුෂයෙක් නම් තාත්තෙන් එහා පැත්තේ ඉඳගෙන කතා බහ කරන කාන්තාවකගේ හඬ අහලා ඒකෙන් ආස්වාදයක් ලැබීම මේ ආදී වශයෙන් අනුක්‍රමයෙන් අර කායික වශයෙන් එකතු වෙලා ලබන තෘප්තිය විතරක් නෙමෙයි ඉන් ඔබට ගිහිල්ලා සුරක්ෂිත විය යුතු වෙනවා කුමක් සඳහාද අබ්‍රහ්මචර්යා වේරමණී සික්ඛාපදං සමාදියා එතකොට එතන මේ නෛෂ්කාම්‍ය පිළිබඳ ඉතාම ප්‍රබල පියවරක් එතනදී ඉදිරි ඉදිරි පියවරක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසායි රේණුකාණ මහනායක හඳුරෝ සිහිපත් කරන්නේ මේ නෛෂ්කාම්‍ය පාරමිතා විශේෂයෙන් සීල පාරමිතාවත් එක්ක බද්ධ වෙච්ච කාරණයක් කියන එක. ඊළඟට දැන් විකාල භෝජනයෙන් වළකිනවා කියන තැනදීත් සිද්ධ වෙන්නේ මොකක්ද? ආහාර තෘෂ්ණාව මේ කය පැවැත්වීම සඳහා ආහාරය අවශ්‍යයි. ඒක රහතන් වහන්සේටත් බුදුරජාණන් වහන්සේටත් සාධාරණ කාරණයක්. නමුත් අපි ආහාර අනුභව කරන්නේ කය පවත්වා ගැනීමෙන් ඔබ්බට ගිහිල්ලා එහි තියෙන රසයත් එක්ක ගිජු එතකොට යම් කෙනෙකුට විකාල භෝජනෙන් වළකිනවා කියන තැන. ඒ කියන්නේ සුදුසු කාලයේදී ඉර අවරට යන්න කලින් පමණක් ආහාර භුක්ති විඳිනවා කියන තැනදී ලොකු සංවරයක් අවශ්‍ය වෙනවා. එතකොට ඒකත් අර ශික්ෂණය කියන මට්ටමින් ආහාර දැක දැක ඒක ගැන තෘෂ්ණාව ඇති වෙනවා. එතකොට අර මස්සට ලෙව කන සුනකෙක් වගේ ශරීර අභ්‍යන්තරයේ ආහාරය පිළිබඳ රුචිකත්වයත් එක්කලා එන්සයිම ගලනවා. එතකොට බඩගිනි වැඩි වෙනවා. අමාරුවෙන් හිර කරගෙන ඉන්නවා. එහෙම වුණොත් එතකොට අයත් රෝගී වෙනවා, සිතත් දුර්වල වෙනවා. ඒ ශික්ෂණ මට්ටමේ. ඉතින් ඒක සංවරයක් හැටියට, ගුණයක් හැටියට පුහුණු කරනකොට තමයි අර ආර්යයන් වහන්සේලාගේ සීල ප්‍රතිපදාවට අනුක්‍රමයෙන් සමීප වෙන්නට පුළුවන් වෙන. ඉතින් ඒ සඳහා ලොකු කාමයන්ගෙන් බැහැරවීමක් අවශ්‍ය වෙනවා. ඒ විකාල භෝජන ශික්ෂා පදයෙන් රැකෙමින් ඒක ශික්ෂණයෙන් සංවරයට සංවරයෙන් ගුණය දක්වා වර්ධනය කරගන්න. ඊළඟට නච්ච ගීත වාදිත විසූක දස්සන මාලා ගන්ධ විලේප මේ නැටීම් ගැයීම් විසුළු බැලීම් මල් ගඳ සුවඳ විලවුන් දැරීම් එතකොට මේ කාරණා කෙනෙකුට කාමයන් හා බැඳුණු කාරණා. ඒ කාමයන්ගෙන් නික්මීමේ හැකියාව තියෙන තියෙන ප්‍රමාණයට තමයි අරවෙන් වැළකීන්නට පුළුවන්. දැන් සමහරව අපි දකිනවා සිල් සමාදන් වෙන්නට එන දවසට කරාඹු දෙක මාලය ගලවන්න අමාරුයි. එතකොට ඒක ඇත්තටම මේ කියන අෂ්ටාංග පොත්ස සීලය සමාදන් වෙච්ච කෙනෙකුට අමුතුවෙන් තමන්ගේ ශරීරය හැඩ වැඩ කරන්න රත්තරන් මුදු දාන්න මාල දාන්න කරාබු දාන්න ක්‍රියාත්මක නොවෙනවා නම් දැන් එතන තියෙන්නේ මාලා ගන්ධ විලේපන. ඒතර මාලා කියනකොට ඒ මල්දන් පමණක් නෙමෙයි ගෙලෙහි පළඳින රන් මාලා ආදියත් ඒවට ඇතුළත් වෙනවා. ඉතින් නිරන්තරයෙන්ම ඒක කරේ තියෙන එකක් නිසා ඒක සමහර විට නොදැනුවත්වම ඒකත් එක්කලා එන්නට පුළුවන්. නමුත් අපි සිල් සමාදන් වෙන දවසට අඩුම තරමින් අපිට ඉවෙන් මිදිලා එන්නට පුළුවන්. ඒ ප්‍රමාණයට හරි ඒ තනත්තාට අර කාම වස්තුන්ගෙන් ඒ දවසට හරි මිදෙන්නට ලොකු සහයෝගයක් ලැබෙනවා. එතකොට ඒ ඒ ප්‍රමාණයටවත් Tamanට කටයුතු කරන්න බැරි නම් Tamanට එතන નિවරදිව ඒ සීලය ඒ ප්‍රතිපදාව හඳුනාගෙන කටයුතු කළා වෙන්නේ නැහැ. ඊළඟට සමහර වෙලාවට දැන් සිල් සමාදන් වෙනකොට දැන් අද කාලේ කල්පනා කරන ආයකට වස්ත්‍රය කිසි ගැටලුවක් නැහැ. Taman කැමති පාටක් ඇඳගෙන සිල් ගන්න පුළුවන්. Taman කැමති මෝස්තරයකට ඒක සකස් කරන්න පුළුවන්. එතකොට කොණ්ඩ මෝස්තරද ඇඳුම්ද ඒ ඕන එක ඒව බාධාවක් නැහැ. සිල් රකින්න සීලේ තියෙන වස්ත්‍රය නෙමෙයි කොණ්ඩේ නෙමෙයි. ඒක තියෙන්නේ මාළේ නෙමෙයි. එහෙම කියන්න පුළුවන්. ඉතින් මේ මට්ටමට Tamanට වැඩෙන්න පුළුවන් නම් එතන ඊටාම විශිෂ්ටයි. හැබැයි ගැටලුව තියෙන්නේ ඒ මට්ටමින් මනස වැඩිලා නිසාද එහෙම කරන්නේ එහෙම නැත්නම් එදා දවසටවත් ඒකෙන් රැකෙන්න තරම් හයිය නැති නිසාද එහෙම කරන්නේ ඉතින් ඒකයි ඒකයි අපි නිතරම කියන්නේ මෙතරදී වැදගත් වෙන්නේ මේ ලෝක සම්මත මිම්ම නෙමේ අපේ මනසින් අපි මොකද්ද ගන්න තීරණය මොන වගේ අදහසකින්ද ඒක කරන්නේ එතකොට සිල් සමාදන් වෙන සුදුරෙද්දම කියලා ප්‍රශ්නයක් නැහැ. පාට ඇඳුමක් ඇඳගෙන සිල් ගත්තයි කියලා දැන් මේ භික්ෂුන් වහන්සේලා හැටියට අපි මේ මේ උපසම්පදා සීලයක් රකින්නේ සුදු ඇඳගෙන නෙමෙයි. එතකොට සුදු පාටම කියන එකක් නෙමෙයි. නමුත් අර බොහෝ වර්ණවත් ඇඳුම් වලින් වැළකීලා සුදු වස්ත්‍රයක් අඳින්නට පුළුවන් බවත් එක්තරා කාමයන්ගෙන් වෙන්විය. එදාට ඒක එක එක මෝස්තර දාන්නේ නැතිව චාම් විදිහට ඒක අඳින්න පුළුවන් බවත් කාමයන්ගෙන් වෙන් එදා දවසටවත් සුවඳ විලවුන් පාවිච්චි කරන්නේ නැතුව අර ඒ කියන්නේ ගදක ගහින්නට කියන එක නෙමෙයි ඉතින් පිරිසුදු වීම අවශ්‍යයි. නමුත් අමතර සුවඳ ගන්වන්නට දේවල් කරන්න. එදා දවසටවත් අඩුතරමින් කනේ තියෙන කරාබු දෙක, බෙල්ලේ තියෙන මාලේ අයින් කරන්න පුළුවන්. ඒ ඒ තරමට අපට කාමයන්ගෙන් වෙන් වෙන්නට පසුබිමක් හැදෙනවා. හැබැයි අපි නැවතත් කියනවා මේ වස්තුන්ගෙන් වෙන්වීම පමණක් නෛෂ්කාම්‍ය පාරමිතාව නෙමෙයි අපට ඒ වස්තුන් බැහැර කරන්නට පුළුවන් වීම ටිකෙන් ටික අර අවබෝධය සඳහා යම් පෙළඹවීමක් ඇති කරන්න හිතන්න කල්පනා කරන්න අවස්ථාවක් කරගන්නට පුළුවන්. එහෙම නැතිනම් එහෙම මනස වැඩෙන්නේ නැත්තම් කනේ තියෙන කරාබු දෙක අයින් කළයි කියලා බෙල්ලේ තියෙන මාළය අයින් කළයි කියලා විතරක් යහපතක් වෙන්නේ. දැන් සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නේ සරප්පු දෙකක්වත් දාන්නේ නැහැ. කුඩයක් පාවිච්චි කරන්නේ එතකොට එපමණකින් අපට බොහෝ සිල්වත් හාමුදුරුවමක් කියලා මනින්නටම පුළුවන් කමක් නැහැ. ඇතුලේ ස්වභාවය ඊට වඩා හාත්පසින් වෙනස් වෙන්නට පුළුවන්. ඉතින් මේ විදිහට ඊළඟට දසසිල් ආරක්ෂා කරනකොට ජාත රූප රජත පටිඝාන වේරමණේ රන් රිදී මසු කහවන පිළිගැනීමනොත් වලකිනවා. ඉතින් එතකොට කොහොමත්ම අර කරාඹු රන්මාල ආදිය ඒවා ඇසුරු කිරීම යෝග්‍ය නැහැ. ඉතින් මෙහෙම අනුක්‍රමයෙන් මේ සීලය වඩා ඉහළට ඉහළට යනකොට වඩා සූක්ෂම විදිහට අපේ මනස සියුම් වෙවි සියුම් වෙවි මේ ක්ලේශයන්ගේ ස්වභාවය හඳුනාගෙන කෙලෙස් දුරු කිරීම සඳහා ක්‍රියාත්මක වීමකුයි මේ සීල ප්‍රතිපදාව තුල තියෙන්නේ එනිසයි සීල ප්‍රතිපදාව නෛෂ්කාම්මයට තාම ප්‍රබල පසුබිමක් සකසනවායි කියන එක මහානායක හඳුරෝ පැහැදිලි කරනවා. ඒ වගේම අපි සිහිපත් කළා ප්‍රඥාව වැඩෙන වැඩෙන පමණටයි අපිට නිවැරදිව නෛෂ්කාම්‍ය ගුණය දියුණු කරන්න පුළුවන් වෙන්නේ. ඇයි ප්‍රඥාව වැඩුණ නැත්තම් අපි බලහත්කාරයෙන් තෘෂ්ණාව දුරු කරන්න උත්සාහ කරනවා. තෘෂ්ණාව දුරු කිරීම සඳහා කාමයන්ගෙන් බැහැරවීම සඳහා තමයි අත්තරින්න අත්තරින්න දන් දෙන්න කියලා කියන්නේ. එතකොට අත්තරයයි කියලා දන් දුන්නයි කියලා අපේ තෘෂ්ණාව දුරු කරන්නට පහසු නෑ කොමක් නිසාද ඒ අත්හරින්නේ එක් දෙයක් නම් ඒක අත්හරිනකොට තව බොහෝ දේ අපේක්ෂා කරන්නට පුළුවන් අපේ මනස. ඒ අත්හැරීම නිසා මට මේ මේ දේවල් ලැබෙනවා. ඒ සඳහා අත්හරින්න. එතකොට අත්හැරීමෙන් මට මේ කියන සැපය ලැබෙන. එහෙම නෙමේ ඒවාහි පවතින nissarattaya දන් දීම කියන එක වෙනම එකක් අපි මේක ඉහතදී පැහැදිලි කරලා තියෙනවා දානයයි නෛෂ්කාම්‍යයි පටලවා නොගත යුතුයි දානය කියලා කියන්නේ අනුන්ගේ යහපත වෙනුවෙන් අත්හැරීම. ඒතරත් අත්හැරීමක් තියෙනවා. හැබැයි එතන අත්හැරීම නෙමෙයි ප්‍රබල වෙන්නේ අනුන්ගේ යහපත. නෛෂ්කාම්‍යයේදී අත්හරින්නේ નિસරු බව දැක. ඒ නිසා දානයේදී මූලික වෙන්නේ අනුන්ගේ යහපත පිළිබඳව හිතන මනුෂ්‍ය ධර්මයේ කරුණා මෛත්‍රිය එතන මූලික වෙන්නේ. කරුණා මෛත්‍රිය සහ ප්‍රඥාව මේ නෛෂ්කාමේදී ප්‍රධාන වශයෙන්ම ආදීනව දස්සන පුබ්බංගම ප්‍රකට ආදීනවේ සහ අප්‍රකට ආදීනවේ දකිමින් નિසරු බව ප්‍රඥාවෙන් අවබෝධ කරගැනීමෙනුයි අපි නෛෂ්කාමේදී දේවල් අත්හරින්න. එතෙන්දී වඩා වැදගත් වෙන්නේ ඒ දේවල් අත්හැරීම කියන එකක් නෙමෙයි. අර දානයේදී අපි ද්‍රව්‍ය පරිත්‍යාග කරනවා. හැබැයි එතනත් මනස සැකසෙන්න ඕන. අපි දාන පාරමිතාදී කතා කරලා ද්‍රව්‍ය දුන්නට විතරක් හරියන්නේ නැහැ. මනස සැකසෙන්න. ඒ වගේ මෙතනදී අපි වස්තුන් අතහැරියට විතරක් හරියන්නේ ඒ සම්බන්ධව තියෙන කාමයන්ගෙන් නික්මෙන්නට තරම් අපිට පැහැදිලි දැක්මක් තියෙන්න ඕනේ. ඉතින් ඒ දැක්ම අවදි වෙන්නේ ඒ දැක්ම අපිට අවදි වෙන්නේ අපේ මනසේ මොකද්ද මේ කරන්න යන්නේ කියන්නේ මේ කෙලෙස් නසන්නටයි අපි වෑයම් කරන්නේ. කෙලෙස් නැසීමයි මේකේ ප්‍රධාන කාර්යභාරය කියන එක අපිට නිතරම මතක තිබුණොත් විතරයි. ඒකයි නෛෂ්ක්‍රම්‍ය පාරමිතාව ආරම්භයේදීම අපි සිහිපත් කළේ මොකද්ද අරමුණ මොකකටද මේ යන්නේ කියන එක මතක තියෙන්න ඕන. එහෙම නැතිනම් අපි ඒවා තාම මතු පිටින් අරගොල්ලෝ මෙහෙම කරනවා මේගොල්ලෝ මෙහෙම කරනවා අරහා මුදුරෝ මේකට මෙහෙමයි කියන්නේ ඕක නෙමෙයි මෙහෙමයි කරන්න ඕන කියන්නේ ඒ කවුරුත් කියන දේ කරන දේ නෙමෙයි අපට වැදගත් අනුන්ගේ සම්මුති නෙමෙයි පොතේ තියෙන එක නෙමෙයි අපට වැදගත් මගේ මනසේ ක්ලේශයක්ද අවදි වෙන්නේ කුසලයක්ද අවදි එතකොට අන්න ඒකෙන් තමයි අපිට නිර්වාණගාමිනී මාර්ගය තීරණය කරන්නට වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට අපි දැන් අද කතා කළේ සීල සමාදානය. නෛෂ්කාම්‍ය පාරමිතාව සඳහා උපකාර වෙන ආකාරයේ පංචශීල ප්‍රතිපදාව අෂ්ටාංග සීලය ඊළඟට දස සීලය ආදී වශයෙන් අනුක්‍රමයෙන් ඉදිරියට යනකොට ටිකෙන් ටික ටිකෙන් ටික ඊළඟට උපසම්පදා සීල ආදී වශයෙන් ගැඹුරට යනකොට ඉතා පුංචි පුංචි දැන් ශික්ෂා පද වශයෙන් ගත්තන් පස්සේ මුල් සිල් පදවල තමයි වඩා බරපතල ශික්ෂා පද අගට යන්න යන්න වැඩි පුංචි පුංචි දේවල් එතකොට මේ පුංචි දේවල් වැඩි වෙනකොට තමයි සීලය උසස් ඇයි උදාහරණයක් ඇටියට ගත්තාම දැන් සතෙක් මැරීමෙන් වැළකීම සතෙක් මැරීමෙන් වැළකීම කියන කාරණේ පොදු ප්‍රාථමික සීලය. ඒක මනුෂ්‍ය සීලය. හැබැයි ආර්ය සීලයට යනකොට සතෙක් මැරුවාම සිද්ධ වෙන ඇවතම සිද්ධ වෙනවා ගහක කොලයක් කැඩුවා. එතකොට ගහක කොලයක් කනවා කියන එකයි සතෙක් මරනවා කියන එකයි කොච්චර දුරස්ද කියලා අපිට බැලුව බැලමට පේනවා. හැබැයි සතෙක් මරීමෙන් වැළකීම කියන එක ප්‍රාථමික සීලයක්. ගහක කොලයක් කැඩීමෙන් වළකිනවා කියන එක ඊට වඩා උසස් සීලයක්. අපිට බැලුව බැලමට පේන්නේ ගහේ කොලයක් කන්න එක නෙමෙයි සතාම මරා ඉන්න එකයි වඩා වැදගත්. නෑ එහෙම නෑ. ඇයි ඒ තනත්තාගේ සංවරය ඒතරත්තාගේ මනස වැඩෙන්න වැඩෙන්න අර මනස ඊතරම් ප්‍රබලව නොඇඳුණු අවස්ථාවේ වුණත් ප්‍රාණඝාතයෙන් වැළකීම පිළිබඳව යම් අදහසක් ගන්නට පුළුවන් සමාජයේ පෙළඹවීමක් තියෙන ලෝකෙ සම්මතයි සත්තු මැරීම සුදුසු නැහැ ආගම් ભેදයකින් තොරව හැම මිනිස්සෙක්ම පිළිගන්නවා සතෙක් ඝාතනය කිරීම සුදුසු නැහැ කියන. ඒ නිසා අපට අපටත් ඒක තේරෙනවා අනිත් අය විසිනුත් පොළඹවනවා ඒ නිසා ප්‍රාණඝාතයෙන් වැළකීම කියන එක මූලික කාරණා. හැබැයි ගහක කොලයක් කඩන්න නැතුව ඉන්න මේ සමස්ත පරිසර ස්වභාවයේ පරිසරයේ සුරක්ෂිත කිරීම සෝබාදහම් රීතිය හේතුඵල න්‍යාය මේවා හඳුනාගෙන වඩා ගැඹුරු මට්ටමකට මනස වැඩුණු ලෝක ධර්මතා පිළිබඳව වඩා සංවේදීව කටයුතු කරන කෙනෙකුට විතරයි ගහක කොළයක් කැඩීමේ අනවශ්‍ය දැන් අපි දකිනවානේ සමහරලාට කෙනෙක් ගහක් ළඟට ගියාම කොල් අතු කඩනවා කොළ කඩනවා ඒ මල් කඩලා අර පොඩි පොඩියට කඩ කඩ දානවා ඊට පස්සේ අර ළඟ තියෙන මේ ගස්වල පොතු ගලවනවා එහෙම අර නිකන් ඉන්න බෑ ඒ අකුරු කොටනවා එතකොට මිනිස්සුන්ට නිකන් මොනවා හරි අර ළඟට අතට අහු වෙනකොට ඒව මොනවා හරි කරන්නේ එතකොට එහෙම නැතිව සංවර වෙන්නට කාය සංවරය වගේම පරිසර සංවේදීතාවය වඩා තීව්‍ර විදිහට වැඩෙන්න ඕන සති සම්පජඤ්ඤේ වැඩෙන්න ඕන ප්‍රඥාව වැඩෙන්න ඕන එනිසා මේ නිර්වාණගාමිනී මාර්ගයේදී සත්තු මරීම හොරකම් කිරීම වගේවා බරපතල කාරණා වුණාට ඒවා ප්‍රාථමික සීලයක් වෙනවා අර වඩා සූක්ෂම කාරණා වඩා උසස් සීලයක් ඒවා චූල සීල, මධ්‍යම සීල, මහා සීල කියලා බුදුහාමුදුරුවෝ වෙන් කරලා තියෙනවා, පෙන්නලා තියෙනවා. චූල සීල කියන තැනට තමයි ඔය ප්‍රාණඝාතයෙන් වැළකීම ආදී වෙන්නේ. ඒවා චූල සීල. මධ්‍යම සීල කියනකොට ඊට වඩා සංවර. මහා සීල කියනකොට ඊටාම සිව් කාරණා අර වගේ පුංචි පුංචි දේවල්. එතකොට ඒ වෙනස ඇති වෙන්නේ මේ කියන මානසික සංවර්ධනයත් එක්කයි. ඒ නිසා අපි මේ කතා කළේ නෛෂ්කාම්‍ය පාරමිතාව ගැන. නමුත් මේ නෛෂ්කාම්‍ය පාරමිතාව වැඩෙන්නට සීල ප්‍රතිපදා පංචශීලයේදී කාම මිත්‍යාචාරයෙන් වළකිනෝ ආර්ය සීලයේදී අබ්‍රහ්මචර්යාවෙන් වැළකීම හෙවත් බ්‍රහ්මචර්ය සීලය කියන තැනට එනවා තවත් අමතර ශික්ෂා පදවලින් ඒ කාමයන්ගෙන් වෙන්වීමට මනස අනුක්‍රමයෙන් පුහුණු කරනවා. ඒතර මේ විදිහට සිල් සමාදන් වීම කෙනෙකුට කොහොමද නෛෂ්කාම්‍ය සඳහා උපකාර වෙන්නේ කියන කාරණය අපි අද කතා කළේ. අපි ඊළඟ දවසේ කතා කරමු පැවිද්දට පැමිණීම කොහොමද සඳහා උපකාර වෙන්නේ? සමත විදර්ශනාවන් කොහොමද සඳහා උපකාර වෙන්නේ? මේ ආදී තව බොහෝ කාරණා අපට ඉදිරි සතිවලදී කතා කරන්න තියෙනවා. ඉතින් අද දවසේ අපි හිතනවා මේ ටික ප්‍රමාණවත් කියලා. එහෙමනම් අපේ ධර්ම දේශනාව මේ පමණකින් නිමා කරලා ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු.